අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තවත් අපි බ්‍රහස්පතින්ද දවසක් ඉස්සරණවනේ සත්‍යපතා පැවැත්වෙන ධර්මදේශනාවකට රැස්වෙච්ච අවස්ථාවක් චිරුම් දෙනා ඒ ධර්මදේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සංඥා ඉති සංඥාය අත්ථංගමෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සංඥාව ප්‍රස්තුත කරගෙන සරුවච්චන් වහන්සේ මේ දේශනා කරන කෙටි පාඨය සඳහන් වෙන්නේ අපි දිගටම ධර්මදේශනා මාලාව සඳහා මූලික මාත්‍රාව මාතෘකාව වශයෙන් තබාගත් අංගිවච්ඡගත සූත්‍රය. ඉතින් එනකොට ඇත්තටම සූත්‍රයේ තුනෙන් දෙකක් විතර ඉවරයි. දැන් මේ වච්ඡගත බ්‍රාහ්මණයා සර්වචන් වහන්සේගෙන් යම් ප්‍රමාණික කරු සරකලි ඇතුව ඒ අව්‍යාකට වස්තු එක එකක් ප්‍රශ්න කරනවා ਸਰවචනසී වයිදී සාකච්ඡාව පවත්නවා නමුත් එකම දෙයකටවත් ආස්තික උත්තරයක් දෙන්නේ නැහැ සාකච්ඡාට නුරුස්නා බවක් පෙන්වන්නෙත් නැහැ මේ ලෝකේ සාස්වතද කියලා අහනකොට ඒකමයි සත්‍ය මේ ලෝකේ සදාකාලිකයි කියන එකයි සාස්වතයි කියන්නේ ඒකමයි සත්‍ය අනික බොරු කියනකොට ਸਰවචනසී කියනවා මම එහෙම දෘෂ්ටියක් ගත්තේ නැහැ කියලා එහෙනම් මේ දෘෂ්ටි ලෝකේ උච්ඡේදවාදීද මේ විනාශ වෙන සුළුද? නාස්ති වෙලා යනවද? ඒමයි සත්‍ය අනික් සියල්ල බොරුද කියලා අහනත් කියලා නෑ මම එහෙම උච්ඡේදවාදයක් ගත්තේ නෑ. ඒ වගේම ලෝකයේ අන්තද මේකට සරෝජනාංශය අර වගේම දීර්ඝ වශයෙන් ප්‍රශ්න අහනවා. නෑ මම එහෙම දෙයක් එහෙම දෘෂ්ටියක් මලක නෑ කියලා. අනන්තද එහෙම දෘෂ්ටියක් නෑ. සර්වජන තථාගතයන් වහන්සේ මරණින් මත් වෙයිද නොවේයිද වෙයිත් වෙයි නොවේයිත් වෙයිද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද හැම ප්‍රශ්නයක්ම අහනකොට සර්වජන වහන්සේ මේ මේ දේවල් වලට ඒ අහන ඒ හරීම තහට ඇඟිල්ල තියලා කියනවා එහෙම දෘෂ්ටියක් නැහැ කියලා. ඉතින් අග්ගවච්චකොත්ත බ්‍රාහ්මණියත් සර්වචනාස පිළිබඳ රමණාපයක් හටගන්නේ. එයත් අහන්නේ හරියට යම් අවබෝධයක් ඇතුව වගේ වෙන්නේ. ඊට පස්සේ අහනවා එහෙනම් සර්වචන් වහන්සේ මොනවා හරි මේ බුදු වෙලා ලෝකෙට කියන මොන හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. බුදුස් කියනවා ਸਰවඥාන්සේ දිට්ඨිගත නැහැ කියලා. මෙයමයි සත්‍යයේ අංශල් බොරුයි කියලා දිට්ඨිගතයක් නැහැ. නමුත් ਸਰවඥාන්සේට උගන්වන්න දෙයක් තියෙනවා කියලා. අර සාකච්ඡාව ගෙනිලා ගෙනිලා ගෙනිලා නැත්නම් අග්ගවච්ඡකතු ප්‍රාඥයා අහනාන ප්‍රශ්න වලට සාකච්ඡාව පවත්වන්න පුළුවන් අඩුම ඉන්ද්‍රසපීමක් කරනවා. කරලා එයා දිගටම සාකච්ඡා උණුසුම පවත්වනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම සාකච්ඡා સમાප්තියේ නිම කරන්න ඉස්සලා අහනවනේ දැන් මම කියන කියන දෙයට නෑ නෑ කිව්වා. ඔබතුමා නැත්නම් සරුවචන් වහන්සේ යමක් යම් දිටියක් මේ ලෝකෙට හෙලි කරනවා. ඒක සරුවචන කියනවා නෑ. සරුවචනාංශේ දිටිගත නෑ කියලා. නමුත් සරුවචනස අවස්ථාවක් ගන්නවා මම මේ මෙච්චර කාලයක් පෙරම් පුරලා බුදුනේ යමක් කියන්න තමයි. එතකොට පේනවා මේක හරියට මේ තිත බේතක් පැණි ටිකක් දවටලා නැත්නම් මේ සීනි ටික කාලේප කරලා ගිල්ලන්න හදනවා වගේ අක්කි අග්ගිවච්ඡකොත් බ්‍රාහ්මණය හිතපුවත් නැති දෙයක් එයාගේ මේ සාකච්ඡාවට තියෙන උනන්දුව කියන මෙහෙයුම යටතේ ਸਰවඥාන්සේ ගිල්ලන උගුරට එරා බෙහෙත් පොන්නවා වගේ. ඉතින් එතනදී ਸਰවඥාන්සේ සූත්‍රය අවසන් වුණාට ਸਰවඥාන්සේට හෙලි කරන්න ඕනේ කාරණාව නැත්නම් අපට කියන්න ඕනේ කාරණාව අග්ගිවච්ඡ ගොත්ත බ්‍රාහ්මණය කනහරහ අපට දෙන්නයි හදාන්නේ. ඉතින් ඒතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන්දියත් කාර්කෙක් වශයෙන් මෙව සංගීතයටපත් කරලා ධර්ම සංගායන පොත්පත් කටවචනින් ගෙනලා අදත් ඒ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා. කියවලා බලන්න පුළුවන්. මේ හැම සාකච්ඡාවකම සර්වචනාංශී සාකච්ඡාට නුරුස්නා ගතියක් පෙන්වන්නෙත් නෑ. හැබැයි ඒ ඇත්තෝ යොමු කරවන්න හදන යොමුවට පොර දාන්නෙත් නැහැ අහුවෙන්නෙත් නැහැ. සාකච්ඡාවේ තියෙන උනන්දුව හරහා ඒ ඒ අග්ගිවච්ඡකත බ්‍රාහ්මණය විතරක් නෙමෙයි මේ පසු කාලීන විනය ජනතාව වෙන අපටත් දැන් සාමාන්‍ය සිංහල බුද්ධාගම හැටියට කියනවනම් 5000 කල් පවතින මේ ශාසනය අනික් සියල්ලටම පණිඩක් දෙනවා. ඉතින් ඒක නිසා මේ බොහෝම අවස්ථා හොඳට පොරොදෙන ගන්නට නැත්නම් sannivedana ඇති ඉහළම හරියටම මේ කිරිකාට මෝල් ගහින් යනවා වගේ කාරණාව කියනවා. ඉතින් එතකොට අතිවච්ඡගත බ්‍රාහ්මණ හුදුවට කන නමාගෙන හිතේදල අහගෙන ඉනවා දැන් මේ අරකටත් නැහැ කියනවා මේකටත් නැහැ කියනවා මේකටත් නැහැ කියනවා මේකටත් නැහැ කියනවා දිට්ඨියකුත් නැහැ කියනවා දැන් මොකද්ද කියන්න හදන්නේ කියලා අන්න ඒ එළඹ පෙළඹ තියෙන ගතිය තමයි ਸਰවඥාන්සේ දක්ෂකම අහන්න මොනව අහන්න බලාපොරොත්තු වුණත් ਸਰවඥාන්සේ කොහොඳට උපදාලා පපු අත ගාලා එයා ඒ තැනට ආවට පස්සේ හරිට මඩ කරලා කලල් කරගත්තට පස්සේ පිටර වී වපුරනවා වගේ එතකොට සරුවචනංශය දෙනකොට කනේ මුලින් කලේ උඩින් නම උඩට ආරෝප කෙනෙක් මුලින් ආපු කෙනෙක් නෙවෙයි. දාන දෙයක් ආත්පසිම දරා ගන්නවා වගේ අන්නේ සකස් කිරීම නැතිකමයි අද අද සාසනයේ තියෙන දුර්ලභම. ඒ මේ දුවන හැම කෙනාටම මස්සක් දණ්ඩම් බණ කියනවා. ඉතින් ඇත්තන්ගේ මනස ලෑස්ති නැහැ වැඩේට. ඉතින් ඒක නිසා ධර්මය අව탁සීරුවටපත් වෙනවා. නැත්නම් ඊතා වටනා ධාතුන් වහන්සේ නමක් ඇසිකිලියක තිබ්බා වගේ ඉතින් ඒකට හිතින්නේ වන්තරත්තාන වෙනවා. ඒ හැටි. ඒ නිසා ධර්මයේ දෙනකොට දෙන කිනා යතේ තමයි සීක්‍යාපද 16ක් මතක තියාගන්න ඕනේ. බණ අහන්නට වගකීමක් නැහැ. නමුත් බණ අහන්න එළඹිලා ඉන්නවද කියන එක ආට අවධාරණය කරලා සුණාත ධාරේත කියලා තමයි බුදුහාමුදුරු බණ කියන්නේ. ඉතින් ඒකේ ඒ ටිකට තමයි ඔය සූත්‍රයේ මුල් කොටස සංග්‍රහ වෙලා තියෙන්නේ ඒ බමුණ මෙතෙන්ට එනකන් තම්බලා කලල් කරලා මෙලෙක් කරලා අරගත්තට පස්සේ සරුවචනසේ සඳහන් කරලා තිනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාණං අත්තගමෝ තස්මා තථාගතෝ සබ්බ මඤ්ඤතානම් මත්තිතානම් සබ්බ අභින්කාර මමින්කාර මානානුසයං khaya viraga nirodha chaago vannasaggo anupada vimuttoti මේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනෝ නම් අහිංකාර මමංකාර මානානුසය සබ්බ මත්තිතාන සබ්බ අහිංකාරං අයින් කරලා මේ අනුපාදා විමුක්තියක් ලබනද ඒකේ නාමේ මේ රූපය යයි රූපේ වේදනා සංඥා සංඛාර වල මේකට දැනගන්න ඉගෙන ගන්න ඕනේ ඒ තරම් එයා ළඟ නාත්තඬුවකින් අල්ලලා පුංචි කෙස්කස් ගන්නවා වගේ එයා දැනගන්න ඕනේ මේ රූපය රූපේ නොවන දෙයින් වෙන් කළ අඳුර ගන්න. ඊට පස්සේ මේ රූපේ හට ගැනීම රූපේ samudaya දුවට බලන්න ඕනේ. එතකොට රූපේ බලන්නට බෑ. රූපේ බලන්න ඉස්සර වෙලා අවධානයෙන් ගත වෙන්න ඕනේ. ඒකට අප්‍රමාදී කියනවා. රූපේ කියන්නේ ප්‍රමාදයක්, හටගත්ත දෙයක්. රූපේ සමුදේ බලන්න රූපේ බැලිය යුතුයි කියලා රූපේ වෙන්කොල්ල හඳුනාගෙන ඒක හට ගන්න තැන බලන්න තරමට අප්‍රමාදී වෙන්න ඕනේ. ඊට පස්සේ අප්‍රමාදීව රූපේ හට ගන්න තැන බලලා රූපේ හරහා ගිහිල්ලා රූපේ යම් තැනක අත්ථකමේට යනවනම් අස්තේට යනවනම් නිරෝධයට යනවා ක්ෂය වෙනවනම් බය වෙනවනම් අන්න ඒක දැක්කන යම් කිසි කෙනෙක් ඒක තමයි යා භාවනාව සඳහා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික උපදා ගන්න වෙලාව පන්නරේ තියා ගන්න වෙලාව මෝහත් කරගන්න වෙලාව. ඒ නිසා අපි මේ භාවනා පරියන්කේක හැමදාම ආදුනිකයත් ප්‍රවීණයත් පටන් ගන්නකොට රූපයකට හිත දාලා මේ රූපය අනික්කවයි වෙන් කරලා පරිච්ඡේද කළ දැන ගන්නවා. පරිච්ඡින්න කළ ගන්නවා. ඒකට කියනවා ඉති රූපං. ඉති උංගෝදෙනෙක් හිතනවා අපි රූපේ දන්නවයි කියලා. නමුත් මේ රූපේ निराවුල්ව නික්ලේශීව නිර්මලව දන්න. ඒක කලවම් වෙලා තියෙන වේදනත් එක්ක කලවම් වෙලා සංඥාත් එක්ක කලවම් වෙලා අනික් රූපත් එක්ක කලවම් වෙලා මේ අපි කතා කරන්නේ කුමන රූපේද කියලා ඒක සුවිශේෂව කතා කරන්න බැරි බව කමඨාන් සුද්ධ කරනකොට තේරෙනවා. කතා කරනවා නරිය බල්ලයි කතාවක්. මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා? එහෙම නැත්නම් මේ මානසිකාරය යොමු වෙලා තියෙන්නේ මොකේද කියලා? විතක්කේ යොමු වෙලා තියෙන්නේ මොකේද කියලා මොනවද මේ කියන්නේ කියලා? ඒක අහන්න අර කතාව නතර කළ ප්‍රශ්න 15ක්වත් අහන්න ඕනේ. මොකද රූපේ වෙන් කළා කියන දන්නේ අපි ඒ තරම්ම කලවම් භාෂාවක් කතා කරන්නේ. අච්චාරු භාෂාවක් කතා කරන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා නැත්තම් අග්ගිවච්ඡකොත් බ්‍රාහ්මණයට කියනවා මම මේ ලෝකෙට බුදුනේ මේ මිනිස්යන්ට ඉති රූපං කියලා කියදින මේ භෞතික විද්‍යාඥයෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ. නමුත් මේ රූපෙන් තමයි කෙනෙකුට මේ අසවල් දෙයට හරියටම විතක්කේ ගියාද දැන් මම මේ කතා කරන්න හදන්නේ විතක්කේ කිය දේ අත්දැකීම මත ਵਿਚාරය මතයි කියලා අහන්නයි කියන්නයි දෙන්නම එක මාත්‍රකාවේ එතකොට. එතකොට sannivedanayak වෙනවා. නැත්තම් යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේපොල් කියනවා. ඉතින් කතා වුණා කියලා හිතනවා. නමුත් sannivedanayak වෙලා නැහැ. ඒචාම් පුත්‍ර කියනවා ඉති රූපං. ඉති රූපස සමුදයෝ. ඊටදී බොහෝමත්ම සියුම් මේ හටගත් රූපේ බලන්ට වෙන් කළ අඳුර ගන්නට වැඩිය නැත්තම් රූප පරිච්ඡේද ඥානෙ ලැබනවට වැඩිය ගොක් ගැඹුරු භාවනා අධ්‍යක්ීමක් ඕනේ පච්චේ පරිග්‍රහ ඥානය ලබන්න. රූපේ සහ රූපේ හට ගැනීම දෙක දකින්න. ඕක තමයි ධර්මයේ තියෙන ගැඹුරුම තැන. දෙයක් දැකලා ඒක හට ගන්න තැන බලන තරම් ඒක නැවත නැවත එන්න අරින්න ඕනේ. එනකොට එනකොට එනකොට මට දකින්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ගොරෝසු දෙයක් විතරයි. හට ගැනීම ඊටදී බොහොම සියුම්. ඒ නිසා මේ අපේ ඇහැකන දිවනාසය කය මන කියන ඉන්ද්‍රිය වෙනුවට සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් දියුණු වෙන්න ඕනේ. එතකොට රූපේ හට ගැනීම මෙතෙක් වෙලා මොහා වෙලා තිබුණ දේ tire පිටිපස්සේ වෙච්ච දේ පේන්න පටන් ගන්නවා. ඒක මැජික් එකක් කියලා උඹ දෙනෙක් හිතනවා. ඒ රූපේ හට ගැනීම දැකීම මැජික් එකක් කියලා මැජික් එකක් නෙවෙයි. අපි නානා රූප දකිනකොට හැමදාම හටගත්ත රූපයක් දකින්නේ. එකම රූපයක් අල්ලගන්න. නැවත නැතුමතු රූපයක් අල්ලගන්න. අල්ලගෙන ඒක තම සද්ධාවෙන් කරන්න. ඒකටම හිත යොදාන්න. ඒ වගේ මේකේ එපා වෙනසුළු වීරියෙන් කරන්න. එතකොට දැනගන්න ඕනේ මගේ හිත මේ එනේන වෙලාවේ රූපෙටමයි නගින්නේ සතිය තියෙනවා. ඒකට ඒකේ සමාධියක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවනම් හිත සමතේකටපත් වෙන්න ඕනේ. අරක බැලුවේ නෑ කියලා කනගාටුවක් මේක පෙනුනයි කියලා කනගාටුවක් මොකුත් නැතුව බැලිය යුතු රූපේ හිත දැන් වැටුණා. සමාධිය එල්ල වුණා. මුණට මුණ දාලා හිටියා කියලා සමාධියක් ඇති වෙන්න ඕනේ. ඒක දැනගන්න මේ එක අංශුවක් හරි ගමන්නේ ආරියට දන්නවනම් ඒකටයි ඥානෙ කියන්නේ. තමයි දොඩම් ගොඩක් බදාගත්තා වගේ දියල්ලම අල්ලගන්න ගියාට මොකක්වත් අහුවෙන්නේ නැහැ. ආනෝ ඉන්ද්‍රිය ධර්ම ටික ආවට පස්සේ යාට තේරෙනවා මේක අපි දන්න ඥාන වලට වැඩිය ගඟ දිගේ ඉහළට පේන ඥානයක් මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියලා කියන්නේ. එතකොට විතරයි ඔන්න විදිහට පුඩියට අහුණාට පස්සේ තමයි එයාට රූපේ අත්කමේ දකින්න පුළුවන්. නැත්තම් දකින්න උත්සාහ කරන්නේ නැහැ. දැක්කත් අවමංගල්‍යයක් කියලා හිතනවා. නැත්තම් මොස්පේන්තුවක් කියලා හිතනවා. නැත්තම් කම්මැලිකමක් කියලා හිතනවා. නැත්තම් නීරසකමක් කියලා හිතනවා. අර දෙක ඉපයුවා නම් එයා දන්නවා මේ අස්තංගමේ දැකීම පවා භවනා ප්‍රතිඵලයක්. නමුත් ඒක නීරස කරන සුළු දෙයක්. හිත නරක කරන සුළු දෙයක්. පරාජිතපත් කරන වගේ දෙයක්. ආත්මේ නිෂේධනය කරන දෙයක්. නමුත් මේක යෝනිසෝ මනසිකාරයට දාලා රූපයත් රූපේ හට ගැනීමත් මම බැලුවේ මේ පැංගිරි විසි වෙන මේ රූපේ නැති වෙන අවස්ථාව. බය උපදෝන මේ රූපේ නැති වෙන අවස්ථාව. කම්මැලි කරන මේ රූපේ නැති වෙන අවස්ථාව. නින්දකට කර කලකිරවන මේ නූපේ නැති වෙන අවස්ථාව දිහා ප්‍රබුද්ධ භාවයෙන් බලාන ඉඳනම් එතකොට තමයි ත්‍රිූපං ත්‍රිූපස්ස සමුදයෝ ත්‍රිූපස්ස අත්තගමෝ මේ මේ දේ කරනවා නම් මේ ලෞකික ඥාන සියල්ලම පිටු කරලා ඉවරයි අපි මේ ලෝකේ තියෙන ඥාන සියල්ලම පිටු කරලා ඉවරයි එක රූපාංශුවක් අරගෙන ඒ අංශුවේ මේ මුල මේ මැද මේ අග කියලා දකිනවා එතකොට විපස්සනා කියන එක කවුරු හරි අහුවොත් කියන්න පුළුවන් විපස්සනා කියන්නේ ඇති හැටි දැකීම කියන්න පුළුවන් අනිච්ච දුක්ඛ අනත්තම් කියන්න පුළුවන්. ඕනෙම වස්තුවක මුලැමැදාග දැකීම කියන්න පුළුවන්. අපි මේ සංසාරේ ඉන්නේ මොකද මොනම දෙයකවත් අපි සාංශුද්ධෙන් මේ මුලැමැදාග දැකලා නැහැ. අරකේ දාග දකින්නකොට මේකේ මුල මතුවලා ඉවරයි. රූප ගැන කතා කරනකොට වේදනාව කතා කරනවා. කතා වෙනවා. වේදනාව ගැන කතා කරන සංඥා කතා වෙන මේ රූපය කියලා වෙන් කරගන්න බැරි නිසා අපිට මේ පිළිතුරු පිළිසිදු නිර්මල ගතියක් නැහැ. දේවල් නම් තියෙනවා. දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න සක්කර වෙනවා. දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න අපි දාස භාවයටපත් වෙනවා. ඒ දේවල් වලට යට වෙනවා අපි. නමුත් යම් දෙයක රූපයක ගත්තොත් මේ රූපයේය මේ රූපේ samudaya හට ගැනීමය මේ රූපයේ අත්ංගමයි කියලා දන්නවනම් අපි ඒක උඩ ඉන්නේ. ඒකට යට වෙන්නේ නැහැ. අන්න ඒ ඥාණයට කියනවා අපි ස්වාමිත්වයේ කියලා. අද තියෙන හැම ඥානයකටම ওই ඥානවන්තයෝ කියන අය යට වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට ඥානෙ ඉහවා ගිහිල්ලා තලාගෙන යනවා. ඉතින් ඒ නිසා ඥානෙ වැඩි, ලෝක ඥානෙ වැඩි හැම දෙනෙක්ම අද ඉන්නේ තද බල සහනෙක. තද බල ආතතියක. ඒගොල්ලන්ට මේ ඥානෙ හසුරවන්න තේරෙන්නේ නැහැ. මොකද ඥානෙට ස්වාධීන ස්වාමිත්වයක් නැහැ. ඥානෙ එයාව යට කරගෙන ගිහිල්ලා. අන්න ඒක නැති කෙනා තමයි බුදුහාමුදුරෝ කියන්නේ. ඉතින් වච්චි අග්ගිවච්ච කොතර කියනවා. මම මේ ලෝකෙට බුදු උනේ උඹටත් මේ අසුදුටු කාටත් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියන්නේ ඉතින් මේක තමයි මූලිකවම යෝගාවචරයේ අපි වාගේ අය මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඇහ කන දිවනාසය කය මන කියන මේ ඕලාරික ඉන්ද්‍රියන් වෙනුවට මේ ධාර්මික වූ ආගමික වූ ආධ්‍යාත්මික වූ ඉන්ද්‍රයන් පහක් ඇති කර ගන්නවා. අන්නේ ඉන්ද්‍රයන් පහ ඇති කරගත්තට පස්සේ තමයි එයාට ඉති වේදනා කියන නාමස්කන්ධයේ පළවෙනිම සමාජිකයා මේ විඳීම් භාරයක් මේ වේදනා මේ රූප නෙවෙයි මේ සංඥා නෙවෙයි මෙතෙන් තියෙන විඳවන ගතියක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විඳවන හැම වෙලාවකම ජීවත් වෙන වෙලාවක්. ජීවිතේ නැති වෙනකොට විඳවිල්ල නැති වෙනවා. ඉතින් අපි ජීවිතේ නැති වෙනකොට බයයි කියන්නේ විඳවිල්ල නැති වෙනකොට බයයි. අපිට විඳවිල්ල තියෙන තාක්කල් එක එකනට අඬ අඬව ගාගෙන අතපපා ජීවත් වෙනවා. අනේ මට මෙච්චර දුකක් තියෙනවා. අනේ මට මෙච්චර දුකක් තියෙනවා කියලා අර දුක විකුණ ගන්න තමයි අපි මේ චාටු කතා කතා කරන්නේ. ඒ විදුක තල්ලි වලට ගන්න එකත් ඒ චාටුවේමයි ඉන්නේ. ඌත් ඉන්නේ ඒ දුකේමයි. ඌ මේ විකුණන එකයි අතර කිසිම දුකේ වෙනසකුත් නැහැ. හැබැයි අපි හිතනවා මම කොහොම හරි අරයට මගේ දුක ඒත්තු ගන්නවයි කියලා. මේ ඒත්තු ගන්න මනුස්සයරත් තියෙන ඔය සමානම දුකක්. ඌවර වෙන වචන ටිකකින් කියනවා. මට තියෙන ගෑන දුකක්, මට තියෙන පිළිමි දුකක්, මට තියෙන පැවිසි දුකක්, මට තියෙන ලෙඩ දුකක්, මට තියෙන දොස්තර දුකක්, කොයි එකක් දුකමයි. ඒ නිසා මේ වේදනාව කියන එක කාටවත් දීලා බේරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔකේ තියෙන්නේ මේ වේදනාව වේදනාව වශයෙන් අඳුනගන්න එකයි කියන එකම මුගදෙනෙක් කියනවා අත්කලමතාණියෝගයක් කියලා. වේදනාව කියනක දුරුවන් කළ යුත්තක්. ඒක හඳුනාගන්නේ කොහොමද කියලා වේදනාව එන්නකොටම මූණට ඇසිඩ් ගැහුවා වගේ පැකිලෙනවා පැකි පස්සට යනවා ඉතින් අපි එකේ හරිය කියනවා බුබ්බඩයයි කියලා කම්මැලියයි කියලා බත්බූසයි කියලා කුසීතයයි කියලා කියනවා පැමිණි දුක් පැණි රහයි කියන තියෙන වචනේ තියේදී මේ Tamanට එන දුක් එක එකනා ගාවට කණපින්දම් ගහගා බෙද බෙදා ඉන්න කෙනා දුක්කම අනාන අනුන්ගෙත් ගානට නෝ මිසක් කවදාකවත් එහෙන් ගොඩ වෙච්ච කෙනෙක් පේන්නේ නැහැ. ඒ මිනිස්සයා දුකට උදව් කරපු ගමන් තව බුබ්බඩෙක් වෙනවා. ওই අනිත් දවසේ ඊට වැඩිය නැලවිලි මේ මේ මේ දුක් ගැන විලි කතා කිය කිය එක එක ආ පිටිපස්සේ යනවා. කවදාකවත් වැඩක් නැහැ එකෙන් ඒ తాවකාලිකව හරි සපතක් එයි කියලා අපි හිත හදාගන්න తాවකාලිකවත් නැහැ. සත්‍යච්ච කබලට වතුර කඳුලක් අඩු වගේ වැටකොටම චස් ගන්නවා මිසක් මොනම තෙතවණයක්වත් ලබන්නේ නැහැ. ඒ නිසා මේ අනුන්ගේ දුකට පිළියම් කරන්න හෝ ඒ අනුන්ගේ දුක් ගැනවිලි අනුන්ට දුක් ගැනවිලි කියන බාල පුරුෂයන් අයින් කිරීම සඳහා හොඳම වැඩේ තමයි Tamange හිත පැමිණි දුකේම යොදලා තියාගන්න. ඒතකොට කිසි කරදරයක් නැහැ. කාටවත් කියන්න වෙලාවකුත් නැහැ. ඒකටත් සතිය කැඩෙනවා. කවුරු හරි කන පින්දම් ගහනේ වහන්න වෙලාවකුත් නැහැ. සතිය කැඩෙනවා. ඒ ඉතින් එයාර බීරියලියට වේනා ගායනා වගේ කිව්වට කමක් නැහැ. නමුත් තමයි මතක තියාගන්න නිතරම මේ රූපේ නෙවෙයි මේ වේදනාව මේ විඳීම වේදනාව කියන වචනේ අපේ සිංහලේ පොඩ්ඩක් පටලවාගෙන තියෙන දුක් වේදනාවට නමුත් වේදනාව කියන වචනේ පාලිය සඳහන් වෙන්නේ විඳවන එකට. ඒකට විශේෂණ පද තුනක් තියෙනවා. සැප, දුක, අදුක්කම සුඛ කියලා. මේ විශේෂණ පද කොයි එක වුණත් විඳවිල්ලක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැති නිසා අපි මේ සැප වේදනාව ගණ්ඩත් දුක් වේදනාව දුරුවන් කරන්නත් උත්සාහ කරනවා. කවදාකවත් කරන්න බෑ මේ ඔක්කොම එකම ගුලියේ තියෙන. ඒ නිසා ඒක රූපෙන් වෙන් කරලා අඳුර ගන්නම් බුදු ආමතුරු අපිට ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ කියනවා බොයි සැපයි කියන වේදනාව පොඩ්ඩක් බලපන්. එතනක් තියෙන විඳවිල්ල. දුකයි කියන වේදනාව කියලා බලපන් ඒත් විඳවිල්ලක්. අදුක්කම සුඛ වේදනාව කියලා බලපං ඒත් විඳවිල්ලක්. කුයි විලාහකේ වේදනාව දැනෙන්නේ නැත්තම් අවේදිතයි නම් ඒකට නිවන කියනවා. ඉතින් හරි අමාරුයි කාට හරි නිවන කියලා දෙන්න. උඟ දෙනෙක් නම් නිවන සැප මල්ලට දාගෙන තියෙන. එහෙම තමයි ආගම මේ නිවන විකුණන්නේ. සදා කාලික සැප ඇති සත්‍ය මංගල නিত্য සත්‍ය සුත්‍ර සත්‍ය සුන්දර නিত্য සුන්දර සත්‍ය මංගල නිවනක් ඉල්ලනවා. නමුත් නිවන කියලා කියන්නේ ඔය දුකේ සත්‍ය නිත්‍ය ගතිය බැයි ඉලක්ක නෙමෙයි මේක බාර ගන්නවා. මේ ජීවත් වෙන හැම කෙනාම ඉන්නේ දුකේ. උඹ ඔය කටවුල් කර කර කිව්වට උඹේ දුකේ විශේෂයක් නැහැ. උඹ මනුස්ස දුක බාර ගන්න. උඹ දෙනෙක් හිතන එක නෝන්ජල්කමක් කියලා. ඒක මේ පශ්චාත්තාවයක්. ඒ වෙනදා මේ මට විතරක් විශේෂයෙන් වෙච්ච දෙයක්. එහෙනම් මේ ආණ්ඩුව UNP වෙච්ච නිසා වෙච්ච එකක්. මේ ඊබිරල වැහැපු නිසා වෙච්ච එකක්. නැත්තම් මේ අල්ලපු ගෙවිණ අහුණියම් කරලා වෙච්ච එකක් කියලා අපි මේ දුක දිහා බලනවා. ඉතින් අපි ගියේ පාර ටිකක් අපි කතා කරා. ඒ දුක පිළිබඳව ඒ චුල්ල වේදල සූත්‍රයේ ඒ ධම්මදින තෙරින්නාසෙත් ඒ රහත් මිනාසිකේ පුරාණ ස්වාම පුරුෂයා වෙන විසාක උපාසකත් කතා කරනකොට ඒ ධම්මදින තෙරින්නාසෙමේ ඉති වේදනා කියන එක ගැන්දී ගල බේරුවා වගේ කාටවත් නෑ බෑ කියන්න බැරි ඒව කාටත් එක දැනුමක් ලබා දෙන ස්වරූපයෙන් සඳහන් කරලා තිනවා. සුඛ වේදනාව හැම වෙලාවෙම රාගානුසයත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඒක නිසා සුඛ වේදනාව අපි කවදාකවත් විඳලා නැහැ නිර්මලව. විඳින්නත් බෑ එහෙම එකක්. විඳින හැම වෙලාවෙම විඳින්නේ ඒක පිළිබඳ ඇති කෑදරකමකින්. ඒ නිසා අපි දුක පිළිබඳව දන්නවා කිව්වට අපි දන්නේ ওই රාගානුසය කියන දැල හරහා තමයි. වර්ණ කණ්ණාඩිය හරහා තමයි. ඒ නිසා දුක හෙන සැප. සැපේන හැම වෙලාවකම මේකට තියෙන කෑදරකම දැක ගන්න පුළුවන් නම් අපිට තියෙනවා අපි හරහා මොකද්ද න්‍යායපත්‍යක් ක්‍රියාත්මක වෙනවා. හැම විදින සැපකටම අපි මනාපයක් තියෙනවා අඬහව ගන්න කන්ටි කියා ගන්න ආසාවක් තියෙනවා පාටි දාන්න ආසාවක් තියෙනවා ජයග්‍රහයි හැඟීමක් එනවා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන එක සුඛ වේදනා වෙන එකක් නෙමෙයි සුඛ වේදනාව වදා හෙළන රාගානුසය කරන මායාවක් මෙතන තියෙනවා දුක් වේදනාව වෙනකොට පටිඝානුසය තියෙනවා නැද්දකින් ඔබතන් කියලා එnde ඉස්සෙල්ලා මුණ නරක කරනවා එnde ඉස්සෙල්ලා ද්වේෂ කරනවා ඒකල විලා ගියාට පස්සෙත් කාට හරි හේතු කරන්න හදනවා මම නම් කවදාකවත් දුක ඊළඟට කන්න කැමති නෑ නමුත් මේ නැවත නැවත දුක එන්නේ අසවලාන වෙන්න ඇති කියලා බාහිර ඒජන්ත කෙනෙක් හොයනවා අතීතනාගත දෙකට දානවා වෙන තැනකට හේතු කරනවා අර පැමිණි දුක බාර ගන්න කැමති නැහැ. ඒ නිසා ඒ කෙනා කවදාකවත් මේ දුක හැපදෙන කතා කරන කෙනා විශේෂයෙන්ම පෙළෙන කෙනා ඒකෙන් තැවිච්ච කෙනාට අභියෝගයක්වත් දෙන්න බෑ මේ දුක වේදනාවේ තියෙන පටිඝානුසය බලාපන් සුඛ වේදනාවක තියෙන රාගානුසය බලාපන් කියන කවදාකවත් කරන්න බෑ. එයාට කරන්න නම් ඉස්සල්ලාම එයාට රූපය පිළිබඳව දැනගෙන දෙයක් ආපුවාම ඒක ආවේග ජනක වෙන්නේ නැතුව ආකල්ප ජනක වෙන්නේ නැතුව පූර්ණිකම නැතුව මේ සුඛ වේදනාවට වඩා මම කැමති මේ රාගානුසේටයි දුක් වේදනාවට ද්වේෂ කරනවට වඩා මාව පෙලන්නේ පටිඝානුසයයි ආන්නේ දෙක දැක්කත් නම් පේනවා මේ මිනිස්සු කෙඳිරි ගන්නේ ලෙඩටම නෙවෙයි මේ අල්ලපු ගෙදෙට්ට ඇහෙන්නේ ඕක කාගෙන ඉන්න පුළුවන් ඒ දුක් අපි කාගෙන ඉඳලා තියෙනවා ඒ ඔක්කොම තියෙද්දි මේ මේ මම විඳවන්නෙක් බව පෙන්වන්නට අල්ලපු ගෙදෙට්ට ඇහෙන්න කිදිරි ගානක තමයි වැඩේ. ඉතින් මේ මිනිස්සයා ඒකෙන් වෙන්නේ බුද්ධ ආදී උත්තරමෙන් ඉදිරිපිට කොන්දරයට කොඳුයට පෙර නැති සතෙක් බවට පත් වෙනවා. පත් වෙනවා. වැල් ගැඩවිල්ලෙක් බවට පත් වෙනවා. මේ මිනිසා කිසි වෙලාවක හිතන්නේ මේ දුක ආයේ මගේම පරණ කර්මයකට. දැන් මේ කිදිරි ගාන්නේ අඳුරේ සෝබනේ. එහෙම නැතුව කිදිරි ගාවයි කියලා වේදන අඩු වෙන්නෙත් නැහැ. මේක කිව්වහම මුතු බුදුහාමරන්තෝ කියන ඔබ වහන්සේලා බුදු වෙලා කියයි. අපිට එහෙම නැහැනේ අපිට අඹුදු වෙලා නැහැනේ ඒ නිසා අපිට වේදනාවක් තියෙනවා අපිට කේන්ද්‍රි ගන්න අයිතියක් නැද්ද කියලා ඉතින් බයි. ආ තියෙනවා තියෙනවා කේන්ද්‍රි ගන්න ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් අයියෙන් කේන්ද්‍රි ගන්න. ඔය රේඩියෝ එක අහගෙන ඉන්න දිගටම කේන්ද්‍රි ගන්න. පත්‍රය බලන දිගටම කේන්ද්‍රි ගන්න. ටෙලිවිෂන් එක බලන දිගටම කේන්ද්‍රි ගන්න. ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න කේන්ද්‍රි ගන්න. හැදෙන හැදෙන හැම ළමයෙක්ම හිතනවා කේන්ද්‍රි ගන්නට ලෙඩ තනිපෙයි කියලා අම්මා කාට කියලා කේන්ද්‍රි ගන්නවා. තාත්තා කාට කියලා කේන්ද්‍රි ගන්නවා. ගුරුවරයා කාට කියලා කේන්ද්‍රි ගන්නවා. බුදු පිළිම ගාවට ගිහලා කේන්ද්‍රී ගන්නවා. කතරගම ගිහලා කේන්ද්‍රී ගන්නවා. පත්තිනියම ගාවට ගිහලා කේන්ද්‍රී ගන්නවා. හැම කෙනෙක්ම හදා ගන්නවා හන්දියක් හන්දියක් ගානේ කේන්ද්‍රී ගන්න තැන්. ඉතින් මේ කාට කොන්දක් හිටියේද? මෙයාට බෞද්ධික කියන්න පුළුවන්ද? බුදුහාමුදුරට සාක්‍ය සිංහ කියයිද? බලු සිංහයා කියලා කියන්නේ. බෝධි පූජා කිය කිය වටේ ඇවිදිනවා බෝධින්නාන්සේ වටේ දුක් ගැන විලගන්න. පව් කියලා හිතෙනවා මේ මිනිස්සු මේ තමන්ගේ සද්ධා විදිය සත් සමාධි අදහන් නැතුව මේ බාහිර ඒජන්ත කෙනෙක් හදාන එකට බුදුහාමරගේ ලයිස්තුවක් දාගෙන කේන්ද්‍රි ගන්නවා කියලා. ඉතින් හිතනවා මේ සාන්තියක් එයි කියලා. මේ කසහන රෝගේ තියෙන මිනිහට එමන්සට කහන්න ගහන්න සුද්ධියක් තියෙනවා. හැබැයි හොදි බහිනවා. ඒක තමයි කසහන කියන්නේ. මේ වගේ කුෂ්ඨ රෝගයක් තමයි මේ දුක් වේදනා පිළිබඳව දරන්න පුළුවන් ප්‍රමාණය බලනවා වෙනුවට ඒකට බාහිර හේතු හොයලා නැත්නම් මේකට කේන්ද්‍රි ගාලා උත්තර ලැබෙයි කියලා නැත්නම් මේ දුකට මූණ දීම තමයි එකමුත්‍රි කියන එක බාර ගන්න නැතුව නැත්නම් දුකේ තටහන් ආකාර ස්වභාවික ලක්ෂණ බලනවා වෙනුවට දුක නැති කරන්න ප්‍රශ්න අහනකොට පැහැදිලිවම පේනවා මේ පෘථජ්ජනය උගුරටොරා බෙහෙත් කණ්ඩ හදන જાතියක් තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ වෛද්‍ය විද්‍යාව තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ රූපලාවන්‍ය තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ ජනමාධ්‍ය තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි බැංකු තියෙන්නේ. ඒක වවවන කන්න තමයි මේ නීතිය තියෙන්නේ. ඒක වවවන කන්න තමයි මේ විවස්ථා රාජ්‍ය ව්‍යවස්ථා තියෙන්නේ. දන්නව කොයි එකත් කෙන්දිරි ගාගෙන එනවා. ආපු ගමන් උගෙන් කුට්ටිය කඩා ගන්නයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කා වෛද්‍යකුත් නැහැ. දේශපාලනිකුත් නැහැ. සමාජෙත් ධර්මිකුත් නැහැ. නීති ව්‍යවස්ථා ඇත්තෙත් නැහැ. මෙන්න බුදුන්සේ කියන ඕක බාහිර ගණින්. අට අවුරුදු දුකක් මං හය අවුරුදු දුකක් වින්දා දුෂ්කර වත පුරනකොට පපුව අත ගහන්න මගේ පිට අත ගෑවුණා. මගේ ඇස් දෙක ඇතුළට ගිලිලා වතුර හිඳිච්ච ලිඳක් වගේ බාටපත් වුණා. ඒත් මම අධිෂ්ඨාන ඇතෑරියේ නෑ. මට මොකක්වත් උනේත් නෑ. ඒක බුදුරජාණන්ගේ චරිත ලස්සන. දැන්සේක අගේ කරන්නේ නමුත් ලියලා ලියලා තියෙනවා. චුල මේ සීනාද සූත්‍රයේ කියාගන්න බැරි විදිහට ලියලා තියෙනවා බුදුරජාණන් මෙන්න මම කරපු ටික කියලා යන බන්නට මොකක්ද අපි මේ කතා කරන්නේ. ඒකට හේතුව මොකද අපි කොඳුවට බෙල කඩලා තියෙන්නේ අපේ අම්මයි තාත්තයි. අපේ කොඳුයට බල කඩලා තියෙන අපේ ගුරුවරු මොනවට වෙච්චාම අඬා හොගාපියව කියලා. මොකද ඒගොල්ලන්ට කැපිපේන්න ඕන කම නිසා. ඒගොල්ලෝ තමයි මේ රාජ්‍යයේ ලොක්කෝ කියලා පෙන්වන්න ඕනේ. සයිජි එක එකනා පෙනී හිටිනවා. බුදුජානනාංශේ වල මොනවක් කියන්නේ නැහැ. බුදුජානනාංශේ නිසා කියනවා මේ පුත්තජන ලෝකේ යමක් ඇත්තේ කියලා කියනවනම් ඒක ආර්ය ලෝකේ ඇත්තේම නැහැ කියලා. ආර්ය ලෝකේ යමක් ඇත්තේ කියනවා පුත්තජන මැරෙන්න කෑ ගන්නවා. එහෙම දෙයක් ඇත්තෙම නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ දුක සැප වේදනාවේ තියෙන රාගානුසයත් කොච්චරද කියනවනම් සැප වේදනාව යනකොට දුකයි කියලා ඒ මනසත් තේරුම් ගන්න බෑ. ඒ තරම් රාගානුසය මෙයාව මත් කරනවා. පටිඝානුසය කොච්චර මත් කරනවද කියනවනම් දුක යනකොට සැපක් යහ පැත්තේ තියෙනවයි කියලා දකින්නත් බෑ බලන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා දකින්නේ දුක සාකල්යෙම කේවල දුකක් විදියට සැප සාකල්යෙම කේවල දුක සැපක් විදියට නම් ධම්මදේශ තෙරින්නාංශ කියනවා සැප දුකට ප්‍රතිපක්ෂයි දුක සැපට ප්‍රතිපක්ෂයි දුක යන්නේ සැප ඉතුරු කරලා සැප යන දුක ඉතුරු කරලා ඌට ඒක පේන්නේ නැත්තේ අර අනුසේ ධර්ම හිත මෝහා කරන නිසා හිත මත් කරවන නිසා ඒක පමාදේ නෙමෙයි මදය කියලා කියනවා මදයට පමාදයට හේතු වන්නා වූ සුරාපානය ගන්න එපයි කියලා තියෙනවා අපි කොයි වෙලාවෙත් බීලා තමයි ඉන්නේ එක්ක පමාදයට ලක් කළා එක්ක මදයට ලක් කළා ඒ නිසා අපිට වේදනාවක එකක හෝ හැම සැප වේදනාවකම ඒ ආ සමාන දුකක් දිලා ඉන්නවා හැම දුක් වේදනාවෙම ඒ හා සමාන සැපක් දීලා එකතු වෙනවා දෙක එකතු වෙලා දෙකට බෙදපුවාම දෙකම එකයි මේක දන්නවනම් ඒක නම් මේක පොඩ්ඩක් බලාවි එනේන සැපේ එනේන දුකේ මේ යටි නූලෙන් වැඩ කරන එක අනුසය වැඩ කරන එක දෙකට කරලා දෙකට බෙදනකොට කොච්චරක් දැනුම ලැබෙනවද ඒකට කියනවා වේදය ප්‍රතිවේද කරනවායි කියලා මේ වේදය කියලා කියන දැනුමට අපි මේක වළක්වන්න හදනකොට සැප පිටිපස්සිල්ලන්න යනකොට මේ තියෙන තාක්ෂණය හරහා මේ තියෙන යටිතල පහසුකම් හරහා මේ තියෙන sannivedanaya හරහා අපි නොදැනුවත්වම බදු ගෙවන මේ බේබද්ද නන් නෙවෙයි නිකන් බද්දව බවටපත් වෙනවා. බදු ගෙවන එක විතරයි කරන්නේ දෙඤ්ඤන් සැපකට. ඒ වෙනුවට පැමිණි දුකට මුහුණ දීලා ඉන්නවනම් මේ කඳෙන් ඕන තරම් දරන්න පුළුවන්. මේට වැඩිය දරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දවසක සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා මේ නිවනට බුදුහාමුදුරුවෝ දීලා තියෙන සැප නම අවේදිත සුඛයයි කියලා. ඒකට උදායි හඳුන කියන කොහොම සවස අවේදිතන විඳින්න බැලනකොට සුඛයක් කියන්නේ ඇයි කියලා. ඒක වටින ප්‍රශ්නයක්. විඳවන හැයිසකට හරිපුත්තු සාංශ සඳහන් කරලා තියෙනවා යං කිංච වේදිතං තං දුක්ඛස් දුක්ඛස්මින් කියලා. යමක් විඳවනක හැම එකක්ම දුකක් ආයසුත. අන්නේ දුක නොදැනෙන වෙලාවට තමයි අපි භාවනාවේදී මොනවා වුණාද කියලා දන්නේ නැත්නකට යන්නේ. අපිට ඒක මහා බයක් විදිහටනේ පේන්නේ අනතුරුදායක තනක් විදිහටනේ පේන්නේ අගාධයකට වටනවා වගේනේ පේන්නේ ඉතින් ඒ නිසා අපි වහාම දන්න දෙයක් අල්ලගෙන එක්ක රූපයක් අල්ලන්න හදනවා එක්ක වේදනාවක් අල්ලන්න හදනවා දන්නේ කවුද දන්නව දන්නේ කාට වැඩිය කියලා ඊට පස්සේ ආයතනයක් ඉදිරිය ගන්නවා ඒකේ තියෙන පීරි පීරි ගෑවිල්ල අනුව වේදනාව අනුව නමුත් මේ වේදීම හරහා නැත්නම් විඳීම හොඳට මේ වේදනාව මේකේ samudaya මේ අත්ංගමේ කිව්වනම් හැම වේදනාවකම අවධානයේ අත්ථකමයක් තියෙනවා අන්නේ අත්කමෙට එහා පැත්තේ තියෙනවා නිවන බොහෝම තුනීවට විඳින්න බැරි එකක්. ඉතින් අපි ඒකට බය වෙලා තියෙනවා. අපි ඒකට නූල් බඳිනවා. අපි ඒකට පාළුව කියලා කියනවා. අපි ඒක තනිකම කියලා කියනවා. අපි ඒකට නීරසකම කියලා කියනවා. ඉතින් මේ අවේදිත සුඛයේ මෝඩයට පෙන්නේ පාළුවක් තනිකමක් නීරස ගතියක් නිදිමතක් ඒකාකාරීකතක්. එයා කවදාකවත් ඒක හරහා බලන්න කැමති නෑ. ඉතින් මාරය හැමදාම තියෙනවා. බුදුසසුනේ රහසෙ කියනවා ඒ පාකම එනකොට, නිරකම එනකොට මේක භාවනාවෙන් උපදිච්ච එකක්ද? ප්‍රතිපදාවෙන් ආපු එකක්ද? නැද්ද කියලා බලන්න කියලා. එහෙමනම් සති ධාරාව දිගට තියෙන එකනට අපදානේන සම්පායති කියලා තමන්ගේ චර්යාවෙම කියන්න පුළුවන් නෑ මේක භාවනාවෙන් ආපු එකක්. නිරස තමයි. එහෙමනම් මේක මේ භාවනා ප්‍රතිඵලයක්. මේ අවේදිතේ පෙරමග ලකුණු මෙන්න මේකට කලබල වෙන්නේ නැතුව සලෝගතා දාලා නැගිටින්න නැතුව ඔය පොඩ්ඩක් කාගෙන ඉන්න බලන්න. නීරසයි කියලා වහාම කිපෙන්නේ නැතුව මේ නීරස දේ තුල විරාගයේ තියෙන ඉඩ තියෙනවා. රස දේ තුල තියෙන රාගේ නම් සංසාරේ බැඳීම නම් විරාගයේ තියෙන ඉඩ තියෙනවා. එතන ඒතන් සන්තන් ඒතන් පණිතය යජ්ජන් සබ්බ සංකාර සමතෝ සබ්බෝපදී පටිනස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බාන. තණ්හා ක්ෂය වීම විරාගයේ ඇති වෙනකොට මේ නිවනට අවේජිතන්ට යන්න හදනේ. නමුත් අපි ඒකම බයක් කරගෙන, චකිතයක් කරගෙන හයියෙන් උස්ම ගන්න යනවා. එහෙම නැත්නම් මොනවාර නැති උනායි කියලා බීතිකාවට පදා ගන්නවා. ඉතින් කාට හරි යෝගාවචරයකට මේ වේදනාවේ අත්ථගමේ තියෙන මුලින් මුලින් නම් ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් වෙන්නේ. නමුත් මේකට එළඹිලා වාසය කරන දිනකට කවදා හරි මේ වේදනාව දැනෙන දේ නොදැනෙන තැනට යන්න යන්න යන්න ඒක භාවනාවක් කරා යන්න ඕනේ සතියක් කරා යන්න ඕනේ දැක දැක දැනදෙන මේ කියන්නේ කෙලස් කෙවීමක් නිවනට ලං වීමක් කියලා තේරුම් ගන්න එක තමයි අපි වේදේ කියලා කියන්නේ ප්‍රතිවේදේ කියලා කියන්නේ ඔත ඒක තමයි විකිනෙන්නෙම නැති බඩුව මොකද උගෝ දෙනෙක් කියනවා මේ භාවනා කරගෙන යනකොට මේ මේ සැප ලැබෙන්න ඕනේ මේ මේ ආලෝක ලැබෙන්න ඕනේ මේක මේක ලැබෙන්න ඕනේ කියලා අපි අපේක්ෂාවක් තියෙන තාක්කල් අර අවේදිතේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දක් ගන්න බෑ. දකින්න එකට මාය විරුද්ධයි. කෙලස් විරුද්ධයි. යෝගාචර කතා කරන කතාවෙන් පේනවා ඔකේ මා යෝගාචර කොච්චරක් මාර පාක්ෂිකද කියලා. යෝගාචරයා වුණත් තාම කොච්චරක් කෙලස් බරිතවත කතා කරන්නේ අර දැනෙන අරමුණ සියුම් වෙනකොට යබයි වෙනවා. අතිසියුම් වෙනකොට භාවන දමල ගාලා නැගිටලත් යනවා. මාට ගුරුවරයාත් මාරු කරනවා. මොකද එයා හිතනවා මේ විඳීම ගොරෝසු තාක්කල් වේදනාව භාවනා හරි. සතිය හොඳට හයියයි කියලා. නමුත් සරුවචාන්සේ දේශනා කරන මේ ගොරෝසු වේදනාව, ගොරෝසු දැනීම සතිය පටන් ගන්න ආරම්භක ශේෂේ වුණාට සතිය හොඳනම් මේ විඳීම මේ වේදනාව සියුම් වෙනවා. ඒතර කෙලස් අඩු වෙනවා නිවනට ලඟ වෙනවා. ඔක අතිසියුම් වෙනවයි කියලා කියන්නේ තවත් කෙලස් අඩු වෙනවා, තවත් නිවනට ලඟ වෙනවා. එතකොට පුදුමාකාර අවධියකින් පුදුමාකාර ප්‍රබුද්ධ භාවයකින් පුදුමාකාර අඛණ්ඩ සත්‍යයේ මේක දිහා බලන්න නම් අර කල්ැතුවම ඉති වේදනා ඉති වේදනාය සමුදය යෝ ඉති වේදනාය අත්ථගමෝ මේ සිකප්පත්ත භාවයක්ම එන්න හදන්නේ කුසాగ්‍ර ගතියක් එන්න හදන්නේ අපි මේ බුදුන්පත් වීමට යන්න හදන්නේ මෙන්න මේක දිහා නොසැලී බලාගෙන ඉන්න නම් අපි යන්න හදන්නේ අවේදිත පැත්තට කියලා යනකොට මමයා කෑ ගහනවා මාන්නි කෑ ගහනවා තෘෂ්ණාව කෑ ගහනවා මමයා කියනවා ඉතින් කෝ බබා ඊ විඳින මිනිහෙක් නෑ නේද ඒතර මේ මනින්න එකක් නෑ නේ යමක් තිබුණොත් නම් උස්මිටි මනින්න පුළුවන් යමක් නැත්තෙන්ට යනකොට තණ්හා කරන දෙයක් නෑ නේ කියලා ඉතින් යෝගාචර දන්නවනම් මේ ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ තණ්හා මාන දිට්ඨිය වලට පොහොර නැති වෙනවා එහෙම නැත්නම් ආහාර නැති වෙනවා එන්නේ එන්නේ තමයි මේ අවේදිත තැනකට යනවා අපි දන්න මේ මොළ ධාතුවට තේරෙන්නේ නැති තැනකට යනවා. එතන තමයි නිවන තියෙන්න පුළුවන්. මේ දන්න දේ තුල නම් කවදාවත්ම නිවන නැහැ. ඒක හොඳටම සාතිකයි. මොකද මේ දන්න දේ තුල තියෙන හරියට තියෙන කෙලෙස් විතරයි. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා කිංචන කියලා කියන්නේ යමක්. යමක් කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ තියෙන දෙයකට විතරයි. රාග, ద్వේෂ, මොනවා නැති දෙයකට අකිංචන කියලා කියනවා. අකිංචනය ඉදරන්ට අහුවෙන්නේ සංඥා කරන්නත් බෑ. නිමිති ගන්නත් බෑ. ඒ නිසා ගත්ත නිමිත්ත ක්‍රමයෙන් ගෙවෙනවා දකිනවනම් තුනී වෙනවා දකිනවනම් සූක්ෂම වෙනවා දකිනවනම් යෝගාචර්චන මේ වේදනාව පිළිබඳව අත්ංගමයට යනකොට සංඥා තැබීම සංඥා ගැනීම සහ සංඥා අනුකරණය කියන එක අත්‍යවශ්‍යයි අපි මේ ලෝකේ ඔක්කොම පටලවිලි හදාගෙන තියෙන්නේ ඒවට දීපු නම් අනුව තමයි එහෙම නැතුව දේවල් එක කිසිම කෙනෙකුට පැටලෙන්න කඩන්න බෑ දේවල් වල පැටලෙන ගතියක් නැහැ ඒ දේවල් වලට නම්පට බැඳීමේ ක්‍රියාවලියට අපි කියනවා සංඥාකරණය කියලා. ඒක අර රූප වගේම ස්කන්ධයක් විදිහට බුදුහාම සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අද ධර්මදේශනා මුලින් සඳහන් කරපිට ඉති සංඥා, ඉති සංඥාය සමුදයෝ, ඉති සංඥාය අත්ථගමෝ කියලා මේ සංඥාවල් ටිකක්මයි අපි කතා කරන්නේ කියලා අල්ලලා දෙන්න තමයි කියන්නේ. දකින අරමුණ සටහන් සහ ආකාර වශයෙන් ප්‍රකාශ කරන්න. මට ආස්වාසිය දැනෙන්නේ ඉහළට ආදින සටහනේ. නැත්තම් නාසිකාග්‍රේ වදින සටහනේ. ඒකට දන්නවා මේ හුස්ම ගැන නෙවෙයි මේ කතා කරන්නේ සංඥාවක් ගැන කතා කරන්නේ. පිට කරනවා කියනකොට එක්ක නාසිකාග්‍රේ නැත්තම් උඩුතොලේ හරි වැටෙනවා. එතකොට මේ තැනකට සම්බන්ධ කරලා සංඥාවකුයි මේ කතා කරන්නේ. හැබැයි ඒක හුස්ම වෙලා. අර බබාගේ භාෂාවෙන් සෙල්ලම්ගේ වල හදනකොට එයා මේ සෙල්ලම් භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් අම්මලත් ඒ සෙල්ලංගෙදට ගියාට පස්සේ බබාගේ භාෂාවෙන් කතා කරනවා වගේ අපි මේ සංඥාවට සම්පූර්ණ මුලදීමක් තමයි සත්‍ය ඇති කිරීම සඳහා කරන්නේ ඉනේන අරමුණේ සටහන මතක තියාගන්න. ආකාරය මතක තියාගන්නවා මොකද සතියට කියන්නේ තිර සංඥා අදිඨාන තිර සංඥා පදඨාන කියලා සතිය ඇති කරගන්න සංඥා කරන එකල යුතුයි. සටහන් බැලිය යුතුයි. ආකාරය බැලිය යුතුයි. ඒකට සත්‍යය හොඳට වැඩෙනකොට පේනවා සතිය ඇති කරගන්න ගත්ත මේ සටහන්ස ආකාර බලාගෙන ඉඳදිම කිවිල යන පටන් ගන්නවා. ඒක මේ උපංගෙයිම මැරලා යනවා. ඒතර යෝගාචරින මේ සංඥාව මැරෙන එකට සතිය මැරනවා කියන්නේ. මොන විදිහෙන්වත් කියලා දෙන්න බෑ. මොනවා කරන්න කියත් යා හිතන්නේ මේ ආනාපානේ සටහන් ගන්න ඉස්සලා සටහන් නැතිලා යනවා. සමහර කෙනා ඉඳගෙන එක උස්ම දෙයක්වත් බලන්න බෑ ආනාපානේ නොදණියනවා. ආනපනේ නොදෙනී කියන්නේ නැතිලා නැහැ. නැතිනම් මැරෙන්න eBay. මැරෙන්නේ මොකද හේතුව අපි ආනාපාන කියලා සටහන් කරන්නේ නැත්නම් මතක් කරන්නේ නම් කරන්නේ කමඨාන් වලට ඇතුල් කරන්නේ සංඥා මාර්ගේ රූපක මාර්ගේ ඡන්දස් මාර්ගේ අන්න ඒකේ විපිරියාසයට අපි පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ කියන්නේ සංඥාවගේ අත්ංගමයට කැමති නැහැ. සංඥාවගේ විපරිණාමයට කැමති නැහැ. අපි හිතනවා මේ ආනාපාන දැක්කනම් දිගටම ආනාපාන දැනනකොට තමයි සතිය තියෙන්නේ නමුත් මේ ආනාපානය දැන ගැනීම සඳහා ලැබූ සලකුණු කොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද කියනවනම් ආශ්වාසයේ මුලී තිබූ සලකුණ මැදට කලංගු නැහැ. මැද තිබූ සලකුණ අගට සලවලංගු නැහැ. ඒක නිසා බුදුසෙන්සේ සඳහන් කරනවා මේ සංස්කාර ස්වභාවය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේකේ උප්පත්තිය පැනෙනවා. නමුත් ඒක මේ උප්පත්ති කියලා බලන් ඉස්සලා ඒක වෙන දෙයක් පාඩපත් වෙලා ඉවරයි. මේක වීවීමක් පැනෙනවා, වැයවීමක් කියවිය. නමුත් ඒක බලනකොට වෙන එකක් මතුවලා ඉවරයි. මේ අතරමැද පිටකොන්ද හරිය කියන එකේ මේ තිතියක් කියලා අපි වැළුවට ඒකේ තියෙන අඤ්‍ය තත්ත්වයක්. ඒක වෙනස් වෙන ගතිය. අන්න ඒ තරම් පේනවා හොඳට ආධුනික සතිය සති මාත්‍රාව දිනු වෙලා යනකොට මේ අරමුණ බලලා අරමුණට නම දාන්න කලින් නැත්නම් අරමුණ පිළිබඳ සංඥා ගන්න කලින් ඒක වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ තරම් මේක වෙනස් වෙන එක ආධුනිකයට පේන්නේ භාවනා හිත හිටියේ නෑ. හිත කඩලා ගියා. අරමුණු කඩලා ගියා. අරමුණු වෙනස් වුණා කියලා ඒක යා අරියාදුවට ගන්න. කමටහන් වාර්තා ලියන්නවත් කැමති නෑ. කමටහන් සුද්ධ කරන තැනට යන්නවත් කැමති නෑ. මොනවා ලියන්නද කියලා. මොක කොතනකින් හරි සංඥාව පිහිටවන්න පටන් අරගත්තොත් මේ ආස්වාසි ප්‍රසවාසි නෙවෙයි. මේ ප්‍රසවාසි ආස්වාසි නෙවෙයි කියලා සංඥා පිහිටවන්න පටන් ගත්තොත් බබාගේ භාෂාවෙන් හරි එයා ඒක පිළිබඳව හොඳ වශී භාවයක් ඇති කරගත්තොත් දක්ෂ භාවයක් ඇති කරගත්තොත් පේනවා මේ තමන්ම මේ කියපු මේ සංඥාව ඊගාව ආස්වාසියට අදාළ නැහැ ඊගාව එක වලට ඒකටත් අදාළ නැහැ ඒ තරම් ඉක්මනට මේක වෙනස් වෙනවා අන්නේ වෙනස් වෙන බව සංඥා තැබීමෙන්මයි සාපේක්ෂව වටහා ගන්න පුළුවන් මුලින්දම සංඥා තියාගන්න නැති වුණොත් එමේ යාට පොත් ලැබීමක් නැහැ කවදාවත් කමඨාන් සුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ ප්‍රගතිය අනුපූර්ව පිළිවෙලට වෙන්නේ ප්‍රගතිය එහෙමේ පොට්ටගුණෙක් ඒක පොට්ටගුණෙක් කකා යනවා වගේ කිසි චාරයක් නැහැ. ඔය කකා යනවා. නමුත් දෙයස්තයිත ගොණෙක් කනකොට වගේ මේ කාපු මට රාත්තල් ගාන දැනගන්න පුළුවන් වෙන්නේ සංඥා ස්ථිර කරොත් පමණයි. කොච්චර සංඥා ස්ථිර කරනවට කල යුතුද කියනවනම් ස්ථිර කරන්න ඉස්සලා වෙනස් වෙනවා කියන තැන දකින්නකම් අනිත්‍යත්වයේ දකින්නකම් මේ සංඥාව චපල දෙයක් බව සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් බව හුදු මවාපෑමක් බව යෝගාවචරය පිළිබඳව මූලිකව තියෙන දැනුමට කියනවා අනිච්ච සංඥා අපිට තියෙන නිත්‍ය සංඥාව. අපි හිතනවා මේ නියත වශයෙන්ම ගෑණියක් ඉන්නවා, නියත වශයෙන්ම රස්තාවක් තියෙනවා, නියත වශයෙන්ම ID card එකක් තියෙනවා, නියත වශයෙන්ම බැංකුවක විනෝවක් තියෙනවා, නියත වශයෙන්ම ලයිසන් එකක් තියෙනවානේ. නියත වශයෙන් ගියක් තියෙනවානේ, જાතියක් තියෙනවානේ. මේ ඔක්කොම තියෙනකොට මනුස්සකම නැහැ. 100ට 100ක්ම මම කියනවා. ඔය ඔක්කොම ස්ථිර වෙනකොට උලඟ මනුස්සකම නැහැ. ඒක අනිත් ඔක්කොම පහත් කළ සලකලා ඔන්න මම කියා ගන්න හදනකොට ඌ මිනිසු දිහා බලන්නේ සත්තු දිහා වගේ. නමුත් මේ මොනවා නැති වුණත් මට මේ අනික් මේ තියෙන මිනිහට නැති වෙලා තියෙන manussකම තියෙනවනේ manussකමට එකක්වත් ඕනේ නැහැ මේවා මේ පස්සේ පටවගත්ත දේවල්නේ. ඒක තියුණාට කමන්නේ නමුත් මේ සංඥාවට උනාට වැඩි ඔලූස්සන්න දෙන්න එපා. දුන්නු ගමන් ඔටුවට ගිය දුන්නා වගේ අපිට එළියට යන්න ආන්න මේ සංඥාවේ තියෙන මේ මිරිඟු ගතිය නැත්තම් මායා කරන ගතිය ඒක කියන්නේ මානසික මායාව කියලා ඔය කටුකුරුන් දෙස්වාංශිකේ ඒ කාලකාරාම සූත්‍රයේදී සරෝජනාංශේ විස්තර කරනවා ඔය එක එකන එක එක රූපක අලංකාර මාර්ගයෙන් පෙන්නවා මොනවා පෙන්නුවත් පටවියාපෝ තේජෝ විතරයි මේකේ තියෙන්නේ. ඒක දැකපු සරුවචන්සේ කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ උඹලා දකින හැමදේම මම දැකලා තියෙනවා කියලා. උඹලා අහන හැමදේම මම අහලා තියෙනවා. උඹලා විඳින හැමදේම මම හිතලා තියෙනවා. උඹලා හිතන හැමදේම මම හිතලා තියෙන නිසා මම සරුවඥයි. මොකද උන්වන් දන්න මේ ඔක්කොමලා මේ සෙල්ලම් කරන්නේ පට වියාපෝ තේජෝ වායෝ වලට දෙන සංඥාවෙන් තමයි. මූලික වශයෙන් ගත්තාම තියෙන හතර මහා ධාතුන් පමණයි. මැටි දන්නේ කාට කිතයි මැටි වැඩ කොයි එක කෙරුවත්. කලයක් අඹුවත් ගුරුලිත්වක් අඹුවත් ඇටියක් අඹුවත් ඔක මැටි. මම මැටි දන්නවනම් ඔය උඹ අඹන ඇඹිල්ල ඔය කැඩලා යන සුළු එකක්. මොකක් කරනවා කියලා අඬන්න දෙයක්වත් නැහැ. මැටි දන්න මිනිහා දන්නවා මැට්ට භාණ්ඩ කඩනවා කියලා මැට්ටට මොකුත් වෙන්නේ නැහැ. මැට්ට මැට්ටම තමයි. ඒ නිසා මේ මැට්ට ගැන දන්න මිනිස්සයා ඔබලගේ අතට අවුච්ච මැටි පිට වගේ. මේ මිනිස්සයා මේ ඇඹුවත් නැතත් මැට්ට මැට්ට බව දන්නවා. ඒ නිසා අපි උසස් කෙනෙක් වුණත් මිනිස්සයාමයි. පහත් කෙනෙක් වුණත් මිනිස්සකම අමතක කරන්න ඕනේ අපිට ওই ජඩ ගති ඉතට පහල කරගෙන මේ අයියා වෙන්නයි අඳුර පාන්නයි අරක ලබා ගන්නයි මේක ලබා ගන්නයි ඒක නැත්තම් ඇති වැඩක් නැහැ ජීවිතේ කියන්නේ අනිවාර්යයෙන්ම අසතිමත් චිත්තක්ෂණයක් manussකම නැති චිත්තක්ෂණයක්. ඒ සියල්ල ලැබිච්ච ගමන් ඒ මිනිස්සයා අමනුෂ්‍යයෙක් බාටපත් වෙනවා. ජපන කියනවා ජපන මේ බිඳුවට යනකම් අලු කරුණානේ රට දෙවෙනි ලෝක යුද්ධය ඊට පස්සේ තනියම නැගිටතර පස්සේ කියනවා සියල්ල පිළිවෙලට සිද්ධ වෙනකොට manussකම නැති වෙනවා. ඔක්කොම ක්‍රමයට යනවා. අද ගිහිල්ලා බලන්න ජපානයේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ හිරෝෂිමා කන්දේ තියෙනවලු පැනලා මැරෙන තැන. ඒකේ තියෙනලු ඕන වෙලාවක දවසට මෙච්චර ගාණක් ඕ හොඳ මිනිස්සු කියලා බැලලා නැහිනවා. මොන විදිහින්වත් වළක්වන්න බෑ. ඒ නිසා අර ජපානට යන්න අහනකොට නලින් කියනවා මම යන්නේ මම ජපානයේ හොඳටම දානවා. මම අර 18 දිනේ ජපාන වැඩ කරනවා. මම යන්නේ ඉස්සෙල්ලා මේ හිරෝෂිමා ෆොටෝ එක පෙන්වන්න ඕන්න ජපානි. කැමතිනම් ඵලයක්. ජපානයේ හිරෝ මේ ටෝකියෝ වලට ගියාට පස්සේ හුද්දම ලොකු රස්සාවක් හම්බෙච්චාම ඊළඟට ගයක් ඉන්න ගයක් නැහැ. ගයක් ගියාම මිනි පෙට්ටියක් වගේ එකක් විකුණනවා. මනුස්සය එළියට අරගෙන ඇතුළට ගිහිල්ලා වහලා රිංග ගන්න ඕනේ. ඊට පස්සේ උදේ නැගිට මිනි පෙට්ටිය තල්ලු කරලා ආපහු වැඩට යන්න ඕනේ. ආට පස්සේ හැන්දෑ වෙලා ඉන්න තියෙන අර මිනි පෙට්ටිය තමයි. මේ පෙට්ටියක විතර පොඩි කියුබිකල් එකක් දෙනවා. ඒකත් ඇතුළට තල්ලු කරලා කියලා යන්න ඕනේ. ඔන්න ඔක්කොම උසස් කෙනාට හම්බෙන්නේ. ඊට වැඩිය ලාභයි ලු ස්ටේන්ලස් ස්ටිල් බයිසිකල් එකක් අරගෙන රික්සෝ පදින එක. පස්ස රැකියාවක රෙජිස්ටර් වෙන්නේ නැතුව අතන මෙතන යන මිනිස්සුන්ට ලිෆ්ට් එකක් කරන් දෙන ඉන්දියාවේ තියෙන්නේ. ඔක්කොම টপ ක්ලාස් මිනිස්සු ඒක කරනවා. ඉතින් අර කියනවා ෆොටෝ තුන මම පෙන්නනවලු හිරෝෂිමා පැනලා මැරෙන තැනයි. අර කුකුල් පෙට්ටිය වගේ පෙට්ටියයි බයිසිකල් එක වදින සුද්දා මේ ලොක්කයි වෙනවා කියනවා මෙන්න ජපානි. ඔය අන්තිම ඉහළට තාක්ෂණය හදාගත් එක. එකෙක් ඉස්කෝලේ එකෙක් සීදී නසගත්තයි කියලා දැනගත්තොත් පහුවෙන්ද 18ක් 19ක් සීදී නසගත්තා. ඒ නිසා කදාක ප්‍රසිද්ධ කරන්නේ සීදින් නැසොයි කියලා ඒක හැමදාම කරනවා. පින්නුවත් ඉවරයි. මිනිස්සු තියෙන මේ ජීවත් වෙනට හරි ලේසි මරණයක් කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ගියාම සංඥාව තැනකට ගෙනිච්චාට පස්සේ අපි මුඩු තැනකටපත් කරනවා. මුස්පේජ් තැනකටපත් කරනවා. කාන්තාරයකටපත් කරනවා. ඉතින් සංඥාවේ තියෙන මේ අපිට අරක දෙන්නම් මේක දෙන්නම් කියන පොරොන්දුවත් ඒක ගෙතෙන්ට ගියාට පස්සේ ඒක ඇති කරන මේ හපල විහි කරපු උද්දණ්ඩක් වාගේ උක්‍රොඩ්ඩක් වාගේ අපි යමකට නැති දෙයක් බවට පත් කරන භාවයක් දන්න නැති නිසා අපේ සංඥා ලෝකෙක නිකන් කාඩ්බෝඩ් රුටුනක් දාන රජ වෙන්න කැමතියි. අරය මෙයා දෙන නම්බු නාමයකට කීර්ති නාමයකට සමාජ තත්වයකට කවදාකවත් මොකෙක්වත් හිටපු නැති එකක් ඔය. මැරෙන්න හදන. ඊට අපරාධෙම තමයි අපේ දරුවෝ මේ තරම් බොරුවට යොමු කරන්නේ. දෙමාපියන්ගේ වැඩේම Tamanට කලිසංගන්දින්න බැරි නම් දරුවට කලිසංගන්දන්න ආසයි. අම්මා තාත්තා තරංග අදින එකෙක් නම් බුදුම ආසාවක් තියෙන දරුවට කලිසමක් අඳින්න. අපි පුංචි අයට අටින් ඉහලට ඉගෙන ගන්න බැරි වුණා. මේ මෙකැනික් වැඩයි අනම්මන කියලා මට කිව්වා පොඩි මල්ලි එකෙක් හරි යන්න ඕනේ. උඹට ඕනේ ගාණක් ගෙවන්න. උඹ ඉගෙන ගනින් කියලා. අල්ලගත්ත මිනිහා වැරදි මං අමු මැට්ටා ගෙදර මෙහිටව. ඒ කිව්වේ මොකද්ද? යාට ළඟා වෙන්න බැරි වෙච්ච දේ මේ මල්ලි ලව කරගන්න. දරුවෝ ලව කරවනවා. උන් අරිට උඩට ගිය ගමන් තාත්තගේ ඔළුවට කෙල ගන්නවා. ඊට පස්සේ උට සාප වෙනවා. අද අපේ પરම්පරාව විතර සංඥාව පටලවාගත්ත යුගයක්, ඇඩ්වර්ටයිස්මන්ට් රැවටිච්ච යුගයක්, සුඛෝභෝගිතට රැවටිච්ච යුගයක්. මෙච්චර මේ පිටරටවල මෙච්චර දැකලා තියෙද්දිත් මේ ලංකාවේ ඉන්න ගෙයිගෙම්බෝ ඒ දේම කරන්න හේතුව ජනමාධ්‍ය. ජනමාධ්‍යෙන් අන්දරම. ජනමාධ්‍ය කියන්නේ තන්නේ කර සංඥාවක් විතරයි. ඒ නිසා සංඥා විරත්තසන සම්තිගන්තා කියලා බුදුහාම කියනවා මේ ලෝකයාම ආව අඳන්න හැදුවට අඳින් නැත්තම් උට කවදාකවත් ඔළුවේ ග්‍රන්ථියක් හිටින්නේ ඔළුව ගැටලුවක් එන්නේ ප්‍රශ්නයක් එන්නේ අපි මේ ලෝකයේ අන්දනදී හැටින මමත් අසවලා වෙන්න හැදුවනේ ඉතින් කඩුව ගිල්ල වගේ තමයි ඉතින් කඹේ ඇවිද්ද වගේ උට පුදුම ආතතියක් එනවා ඉතින් මේ ජනමාධ්‍යෙන් අපි එතෙන්ටපත් කරලා අපෙන් ටැක්ස් එක ගන්න එක විතරයි කරන්නේ අපිට දී ඇති වස්තු වලින් දන්න තැනින් පටන් ගන්න තියෙන දේෙන් කරන්න යනවනම් අපි හක්විත රජවරු. තියෙන තැන නෑ නෑ අපි හිතනවා මේ නිලයකින් පෝස්ට් එකකින් උපාධියකින් මේ ඩිප්ලෝමා එකකින් මේ සෝවාන් වීමෙන් එහෙම නැත්නම් ධ්‍යාන ලැබෙල්ලෙන් අපි තැනකට යයි කියලා. අඳින එක විතරයි වෙන්නේ. ඒ ඇඳිල්ල බුදුරජාණන් වහන්සේ රජ කුලයක ඉපදලා 80ක් ව්‍යංජන 200ක් පුරුෂ මහ ලක්ෂණ සහිතව උන්වහන්සේ බැහැලයි කියන්නේ මේ උන්වහන්සේ මේ අනිකුත් ශාස්ත්‍රවන්සලා හැම කෙනෙක්ම කොරෙක් කන්දේ. ඒ හැම ශාස්ත්‍රඥ වහන්සේම විරූපී පුද්ගලයෙක්. ඒ නිසා ඒගොල්ලන්ගේ රූප සටහනක්වත් පෙන්වන්නේ නැහැ. පෙන්වන්න බෑ ඒව අඩුපාඩු තිබුණා. සරුවචනසේ මුකුද මහා පුරුෂයෙක්. ඒකලික බොරුව බං ඔය කරන්නේ ඔක බොරුව ඒකයි ඔය මිනිස්සු ඔය නැති නිසායි ඔය මිනිස්සු ඔය මේ මේ අංගපසක නැත්තම් අංගපසක හදාගෙන එළියට එන්නේ තන්නේ කර බොරු කවුරු හරි හිතනවාද මේ රූපසුන්දරි තරගට දිනපෙකියක් විතරයි ගමේ ලස්සන කියලා කුලකාන්තාවේ යන්නේ නැහැ රූපසුන්දරි තරග වලට යන්නේ ඔය තර්ඩ් ක්ලාස් මිනිස්සු තමයි ඒගොල්ලන්ගේ රූප තමයි ඔය තුන්වෙනි පේජ් එකේ තියෙන එංගලන්තේ තර්ඩ් පේජ් කියලා හැමදාම පිටුවක්ම තියෙනවා එළිවල ගානගේ රූප ඉතින් අක්කගේ පුතා කියවම කිව්වා මේකට දවසක පත්තරේට දාන්න ගෑනු අඩුවේ කියලා හිතුවලු. ගෝණා පිස්සුද පොලිමේ ඉන්නවලු. තර්ඩ් පේජ් එකේ පටු. මොකද ඇඳුන් නැතුව ඉන්න පුළුවන්. ඒ සංඥාවට අපි කාලා තියෙන කැවිල්ල මේ බුදුහමතුම මෙච්චර ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ කියලා අපි අපි දැන් මේ මවාපාන අපි පෙනී පුම්බන වෙලාවල් තියෙනවානේ. අන්න ඒක පොඩ්ඩක් යාළුවෙන් අහන්න උඹට තේරෙනවද මචං මම මේ පුම්බන වෙලාව කියලා. යාළුවා අවංකනම් කියයි. නැත්තම් කියාවේ පිස්සුද? ඉතින් මාත් පුඹුරානේ. උඹ පිඹුරට ප්‍රශ්න නැහැ කියලා ඌ අසනවා. අපි තියෙන සබ්‍රක්‍මචාරිකම කියලානේ අපි එක එකනකට කණ්ණාඩියක් වෙන්න ඕනේ මේ අඬහැරි ඕනේ නැහැ. පුම්බන්න ඕනේ නැහැ. සෝබනේ ඕනේ නැහැ. මිනිස්සයෝ වෙමු. ලොකුසාන්සේ ලියලා තියෙනවා පාත්‍රශාලාවට ගියාට පස්සේ වැඩි හිටියනකන් ඉන්න එපා. gediye ගවනම් ඉන්න වැඩි හිටිය යන්න. අය ඒක ගණකන් ඉන්න එපා. ඔක්කොම සබ්බම්මිතාන ඔක්කොම යෝගාවචරයෝ. දානශාලාවට ගියානේ උපසම්පදා භික්ෂූන් කැමති කරන මිතා ගන්නට ලොක්ක එනකම් බඩන වට පිට බලන්න එපා. කරන්න බෑ මේ වැඩේ. මේ ඉන්නේ යෝගාවචරයෝ. භාවනාවට කියන ඔක්කොම යෝගාවචරයෝ. මිනිස්සුයෝ. වැඩි කරගන්න. ඉන්න වැඩි හිටියා කලකලා බලන්න කවුරුත් ඉක්මනට පැනලා යන්න එපා. මුළුණා වැඩේ කරා. ධම්මනිදිත් යාමකෝ සමම් පිච්ච නැහැ කියලා පූජාව නැත කරන්න එපා. ගැට පිච්ච අරගෙන පූජාව කරන්න. සමම් පිච්ච නැතිව බල හිටියොත් කවදා පූජාව කරන්න හම්බෙන්නේ. අනිවාර්යයෙන්ම මේ මනුස්සකම එළියට ගත්තා නම් මේ සංඥාවේ දීලා තියෙන දේවල් අද ආගම විතර මනුස්සයට අන්දන මනුස්සයා මේක තාරාතිරම් බෙදන ඒකල ඝටන නිකාය බෙදන මූලධර්ම වාදී අර කවුද මේ කාල් මාක්ස් වගේ අබින් කරලා තියෙන්නේ මනුස්සයන්ට වහ කවලා තියෙන්නේ සතියේදී විතර අපි නිවමන පොළොට බයි මනුස්සකම තියෙන්නේ සතියට ගිහිල්ලා බලන්න බුදුහාමුදුරගේ සතියයි දේවදත්තගේ සතිය අතර වෙනසක් තියෙනද කියලා සතියෙන් මාන මේ ආධුනික මගේ සතිය බුදුහාම සතිය වෙනසක් තියෙනවද කිය? අර හිරගෙදෙට්ට ගිහලාදී මං කිව්වා හොඳට වාඩි වෙන්න. මොනවා හිතාමතා කරන්න එපා. වෙන දේ දිහා හොඳට බලනින් මම ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තාම හරි. ඔයිට වැඩි මුකුත් නැහැ. හුස්ම ගන්නකොට හිතාමතා හුස්ම ගන්න එපා. ස්වභාවයෙන් හුස්ම වැටෙන බලන්න ඔන්න ඔහම තමයි බුදුහාමුදුරු හුස්ම ගන්න. මේ වෙලාවේ තමනුත් බුදුන් තමයි. ස්වභාවයෙන් හුස්මට එන දිහා ආඩම්බරයකුත් නැතුව කනගාටුකුත් නැතුව මේ හුස්ම හැටන බල හැටි ඔන්න හිතාගත්ත එක ඔන්න බුදුහාමුදුරු. මගේ හිතේ බුදු ගුණේ. කවදාක කවුරුත් හිතන්නේ නැහැ මේ ස්වභාවික හුස්මේ බුදුහාමුදුරු ඉන්නවයි කියලා. කවදාක හිතන්නේ නැහැ මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැන ගැනීම තුළ බුදුබණසක් තියෙනවයි කියලා. ඒක හිතනවා ඒක වෙනම එකක්. මෛත්‍රී බුද්ධ ශාසනයේ වෙනම නැවක් එන්න තියෙනවා. ඒ නැවේ විතරයි බුදු ගතිය තියෙන්නේ මයි ළඟ නැහැ කියලා බලන්නේ. ඉතින් මේව තමයි සංඥාව කියන්නේ. කවුරු හරි කිව්වොත් එමේ නෑ උප්පත්ති හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා manussකම තියෙනවා. ඒ නිසා manussත්ව ප්‍රතිලාභය දුර්ලභයි. බුද්ධ උත්පාද කාලයට පස්සේ manussත්ව ප්‍රතිලාභය දුර්ලභයි. කවුද සන්තෝෂෙන් ඉන්නේ? ඔක්කොමලා ඉන්නේ හීන ලෝකෙක, ඇඳගත්තු ලෝකෙක. මට අරක ලැබෙනකන් මේක ලැබෙනකන් ඒක කියනවා මේ බුරුවා වැඩ ගන්නකොට ඒ කරත් ඉස්රායිල් කෝටුවක් කියලා කෝටුවේ කැරටලයක් එල්ලනවා. ඉතින් බුරුවාට කැරටලිය ගන්න අදින්න අදින්න කරත් ඇදිනවා. කවදාකවත් කැරටලේ කණ්ඩ හම්බ වෙන්නේ නැහැ එල්ලි එල්ලි තියෙනවා. අපි බූරෝ වගේ තමයි කැරටලේ පිටිපස්ස යන්නේ. කණ්ඩ පුළුවන් එකක් නම් තව ගමක් නැහැ. ඒක එල්ලෙන්ද තියලා තියෙනවා. ඉතින් අම්ම මුත්ත කාලත් කැරට් කාලත් නැන්නේ අම්මලා තාත්තා දෙන්නෙත් නැන්නේ බූරු අම්මලා දෙනවා. කැරට් බූරු දරුවන්ට. ඒක දෙන්නේ මේ වැඩ ගන්න කියලා දන්නේ නැහැ. ඉතින් අම්මගේ හෙන කැරටලට වැඩිය හොඳයි අර බూరు අයිතිකාරය කැරටල. හැබැයි කවදාවත් කන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමස කියනවා මෙන්න මේ රැවටිල්ල පැත්තක තියලා අනේ දරුවනම ගරින්න එපා. ඔබ ඇසුරු කරන මිනිස්සු නොමගරින්න එපා. ඔබ හිත නොමගරින්න එපා. මේ ලදදී යථා ලද්ද සම්පත්තිතෝ නැත්නම් සන්තුට්ඨෝ හෝති ඊතරීතර ජීවරේනේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේනේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර සීනාසනේන කියනවනම් විතරක් ලද සිවුරෙන් ලද ආහාරයෙන් ලද සීනාසනයෙන් සතුට වෙනවනම් ඌට භාවනාරාමයේ භාවනාරතිය පහළ වෙනවා. ඒ එකක හරි අඩුපාඩුවක් පේනවා. අනේ මට මේ සිවුර හොඳ නැහැ. මේකට පාට කරගන්න ඕනේ. වෙනස් කරගන්න ඕනේ. ඌට කවදාවත් භාවනා කරන්න හම්බෙන්නේ මට මේ ඛණ්ඩ හම්බෙන දේ තව පොඩ්ඩක් ලුණු ඩිංගිත්තක් හම්බෙනවනම් පොඩි පොඩි පොඩි පොඩි නිකන් කුඹලා කැලක් හම්බෙනවනම් ඉවරයි. ඔක මාළුක දෙයක් නෙවෙයි. ඔක ලබා ගන්න මම මෙහෙම කරන්න ඕනේ කියලා භාවනාදී පටන් ගත්තොත් මුහුදු වටේ රවුමක් ගහලා තමයි යන්නේ. ඉඳලා බලනකොටත් කුඹලා ගඳ එනවා ඇඟේ. එච්චර තමයි ඉතුරු. මේ හම්බෙච්ච සීනාසනේ දනිසිගත වෙන්නේ නැත්නම් භාවනා කරපන් කියලා ආරිපුත්‍ර සාති කියලා තියෙදි අපි මේ මේ සීලින් ගන්න මොනවයින්ද කියලා අහනවා කපරාරු කරන්න මොකෙන්ද කියලා අහනවා ඉව්ව කරනකම් පුළුවන්ද කියලා අහනවා බුදුරජාන් වහන්සේ භාවනා රාමතාවයක් භාවනා රතියක් කියන්නේ ලදියම් සිවුරකින් සතුට වෙන්න ලදියම් පින්ඩපාතකින් සතුට වෙන්න ලදියම් සීනාසයෙන් සතුලයි ಗುಣ කතා කරන්න පුරුදු වෙන්න සන්තුට්ඨෝ ඉතර ඉතර චීවරෙන ඉතර ඉතර චීර සන්තුට්ඨ්‍යාච වන්නවාදී සන්තුට්ඨෝති ඊතරීතර පින්ඩපාතේන පින්පාත සන්තුට්ඨ්‍යාච වන්නවායි. බලන්න කොච්චර ලස්සනද කියලා බුද්ධ සාසනේ. ලදියම් දෙකෙන් සතුටු වෙලා ඔක්කොටම බණට කියන්නේ ලදියම් දීමේ ලේකින් සතුටු වීමේ ಗುಣ. ඉතින් උගදෙනෙක් කියනවා මේක නිර්මාණශීලීත්වයට බාධායි ප්‍රගතිශීලීත්වයට බාධායි අපි මේ නොලැබිච්ච දෙයකට නටන්න ගියොත් තමයි අපි අලුත් අලුත් තරණ කෙනෙක් බවට පත් වෙන හැබැයි මනස හැමදාම කැරට්ටලේ පිටිපස්ස යන බූරුවා වගේ. ඒක තමයි පාඩම් පන්තිවලද උගන්වන්නේ. ඒම උගන්වන්න තමයි අපි තැන් වලට දරුවොත් පිටත් කරන්නේ. ඉතින් ඒ වගේ සාගහන දේවල් තියෙනවනේ. භාවනා කරනකොට බුදුන්සේ අග්ගිවච්ඡකොත්ත කියනවා මම ඔය ලෝකේ අන්තද කියන්නේ යන්නේත් නෑ අනන්තද කියන්නේ යන්නේත් නෑ සාස්ත්‍රද කියන්නේ යන්නේත් නෑ අසාස්ත්‍රද කියන්නේ යන්නේත් නෑ මරණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ වෙයිද කියන්නේත් නෑ නැද්ද කියන්නේත් නෑ වෙයිත් නැත් නොවේ දෙකම කියන්නේත් නෑ වෙයිත් නොවේ නොවේත් නොවේ කියන්නේ යන්නේත් නෑ මං කියන්නේ මේ සංඥාව මේ රූපේ නෙවෙයි අපි හිතන රූපේ කියන්නේ සංඥා කියන්නේ කවදාකවත් නෑ එකම රූපෙට දෙන්නෙකුට සංඥා දෙකක් වේදනාවත් අපි හිතනවා මේ විල්ලුද කොටේ සැප ගලකට වැඩිය හැම වෙලාවෙම සැප වේදනාවක් දෙනවයි කියලා නෑ දෙන්නෙකුට දෙකක් මේ එකම පෘෂ්ඨේ දුන්නොත් දෙන්නෙකුට දෙකක් වේදනා දෙකක් සංඥා දෙකක්. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ රූපය සංඥාවයි දෙකක් කියලා බාරගත්තොත් වඩා ලේසි නිසා මේ මට දැනෙන්නේ සංඥාවද එහෙනම් සංඥා කියන දෙන රූපෙද කියලා මේක යථාර්ථයක්ද හිතලුවක්ද කියලා බැලුවොත් මුළු ලෝකෙම මුළු දවසම හීනයක්. අපි ජීවත් වෙන්නේ අන්නේ හීනෙක අතීතේ අනාගතේ නැත්නම් අනුන් ළඟ වෙන තැනක ඉතින් ඒකට කියනවා ඒ ජීවිතේ ප්‍රපංච පරි ජීවිතයක් මෘග ජීවිතයක් කියලා. පපංචාබි රතෝ මගෝ මේ නිතරම අතීතනාගතවල අනිල් ළඟ වෙන තැනක ජීවත් වෙනවා මිසක වර්තමානට ඒ කියන්නේ අනිවාර්යයෙන් වෛර කරනවා. මම දැන් මෙතෙන්ද වෛර කරනවා. ඒ නිසා යම් කිසි දේක බොහොම ලස්සනට පිරිසුදු කරලා පෙන්වන්න හදනවා කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ පොතේ යම් කිසි දෙයක් පිළිබඳ මතකෙ හිටියානම් මතකෙ හිටින්නේ අනිවාර්යයෙන්ම රාග ద్వේෂ මෝහ දනවන දේවල් විතරයි යම් තැනක අලෝභ අදෝ සමෝහ විරාගය පහළ වුණා නම් ඒ දෙවි මතක නැහැ. ඒ සංඥා නැහැ. ඒ නිසා අපේ මතක සංඥා කියලා කියන්නේ අපේ ලාපෘතු කර ඉස්සර කරගන්න බැරි වෙච්ච තණ්හාමාන දිට්ඨි. ඒක බුදුරජාණන්ස් කියනවා කිංචන කියලා. රාගම් භික්කවේ කිංචන. දෝසෝ කිංචන. මෝහෝ කිංචන. රාග ద్వේෂ මෝහ යම් දෙයක ගෑවිච්ච ගමන් ඒ රූපේ අපිට මතක හිටිනවා. යම් කිසි රූපයක රාග ద్వේෂ මොහ ගෑවිලා නැත්නම් මතකෙට එන්නේ ඒ නිසා අපිට එන තාක් දුක් එන්නේ අපි රාග කරපු රූප වලින් විතරයි. චින්තනයක් බවට සුවෙත්‍ච්ච රූපෙන් විතරයි. දන්නේ නැති රූපෙකින් කවදා දුකක් එන්නේ අපිට මතකෙ තියෙන්නේ අපි විඳපු සැප දුක් වශයෙන් වැටෙච්ච වේදනාව විතරයි. අදුක්කම සුඛ වේදනාව අපි දන්නේ නැති දෙයකින් අපිට කවදා නිවන් ලබන්නත් බෑ. දුකක් එන්නේත් නැහැ. ඒ සංඥා තියන්නෙම තණ්හා තියෙන දේ විතරයි කියලා කියලා කිංචනය. කිංචන වෙන්නෙම රාගෝකෝ නිමිත්ත කරනෝ. නිමිති කරන්න පුළුවන් වෙන්නේ කිංචනයක් බාටපත් වෙන්නේ කිසිවක් බාටපත් වෙන්නේ ඒ දේෙන් මගේ මාන්නේ වැඩෙනවනම් මම ආයනේ වැඩෙනවනම් තෘෂ්ණාව වැඩෙනවා. ඒකට ඒකට කිංචන කියලා කියනවා. ඒක නිදර්ශන කරනවා සප්පටිගං ඒක ඇවිල්ලා අපිට උහුරනවා. අපිට ඇවිල්ලා කිචි කනවා. අපිට ඇවිල්ලා ඉද්දනවා. අන්නේ ඉද්දන ටිකෙන් විතරයි දුක එන්නේ. ඒ ඉද්දනදී අපි ඉල්ලගත්ත දෙයක්. අපි අපේක්ෂා කරන දෙයක්. ඒ නිසා ඒ ඊට සාපේක්ෂව කොච්චරක් වස්තු අපිට ඉද්දීමක් කරන්නේ නැති, කිංචනයක් වෙන්නේ නැති, ප්‍රපංච කරන්නේ නැති, නිමිත්ත කරන්නේ නැති වස්තු කොටසක් තියෙනවා. ඒ තාක් හිත නිවන් දැකලා තියෙනවා. යම් පුංචි දෙයක් අල්ලගෙන අපි ඉන්ජන ප්‍රපංචන සප්පටික භාවය නිමිත්තකරණය සංඥාකරණය සනිදස්සන භාවය ඇති කරනවා නම් ඒ තරමටම ඒ වස්තුව વિશે අපිට තියෙන රාග ద్వේෂ මොහ දැනගන්න. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න සමහරකට රාග ద్వේෂ මොහ දුරු වෙනකොට දේවල් වල තියෙන ප්‍රිය භාවය නැති වෙනවා වගේ තමයි එයාටත් තේරෙන්නේ පිටායටත් තේරෙන්නේ. එයා මේ නොලැබිච්ච හෝ රාග දනවන දේවල් අඩුවෙන් අඩුවෙන්න ඔය බිල්ල කඩාගෙන තෝතෝ වරපල කියාගෙන යමක් ලබා ගන්න උත්සාහ කරන්නේ මොකද? එයා දන්න ඔය ලබාගත් දේත් නැති වෙලා යනවා. ඒකත් අත්හගමේට යනවා. පටන් ගන්නකොට ප්‍රිය වුණාට අත්තකම නැති මොකට මේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගෙනිලා තැවෙන්නේ. ඉතින් ඕක දන්නවනම් ගෙවල් නහදා ඉන්න එපා. දැන් හදන්න හැබැයි ඒක වැස්සෙන් බේරෙන්න හදා ගන්න. මේ නැතුව මේ අල්ලපු ගෙදරට උස තට්ටුවක් ගහන්න හදන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අන්න ඔයගේ ප්‍රයෝජන හලකලා බැලුවොත් බුදුසසුනේ සඳහන් කරන මම අවුරුදු අවුරුදු නෙමෙයි කල්පොලින් කියලා තියෙන්නේ. මෙච්චර කාලයක් පාරමිතා පුරලා ඉගෙන ගත්ත දේ තමයි මේ අවිරුද්ධ භාවය ඇති කරන්නේ. කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. අද මේ ලැබලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. මම්ග සම්පූර්ණ manussත්ත්ව ප්‍රතිලාභයක්. ක්ෂණ සම්පත්තියක් සද්ධර්මයේ තියෙනවා. සත්පුරුෂයෝ ඉන්නවා. ඕන්නම් පැවිදෙන්නත් පුළුවන්. ඒ ඔක්කොමත් තියදී අපි කොච්චර විඳිනවද කියලා බලන්න. ওই තාම දුර්ලභ වස්තු සියල්ලම ලැබිලත් අපි තාම මාළුට ලුණු මදි වගේ උම්මලකට ගහලක් නැතුණයි කියලා හෝ මේ දඟලන දඟලිල් දිහා බලනකොට කොච්චර බංකොලොත් තාර්කිකත්වයක්ද අපි ළඟ තියෙන්නේ. ඒකේ කොච්චර දවසේ නිමග්න වෙලා අපි ගත කරනවද කියලා බැලුවොත් බුදු කෙනෙක් කියනවා මටවත් කරන්න දෙයක් නැහැ කියලා. කොහොමඩක් කරන්නද? හැබැයි උදාසි කියනවා මේකට ක්‍රමයක් තියෙනවා. මේ මේ වැරදි චින්තනය වෙනුවට හරි චින්තනය දාලා ඕක දිහාම බලන්න. යෝනිසමංස්කාරයෙන් බලන්න හුස්ම දිහා. ඒක මේ ඇති වෙලා නිමිත්ත ඇති කරන්න ඉස්සලා නැති වෙලා යනවා. ඒක තමයි හැටි. ඒතියෙදි තරින්නතෝ බලන්න. එතකොට බලන්නේ ආනපන දිහා නෙවෙයි සංඥාකරණේ දිහා. සංඥා ස්කන්ධේදී කොච්චර ශීක්‍රයෙන් වෙනස් වෙනවද කියලා බැලුවොත් යා පේනවා මෙතෙක් කල දුක ඇති වුණේ මේව අල්ලන්න ගියා. මගේ කියා ගන්න ගියා. නිමිටි කරන්න ගියා. නිමිටි කරන්න පටන් ගන්න උත්සාහ කරන්න ඒකල ඒකේ වර්ධිනවා කියන්නේ භවනා දියුණුව. නිමිටි කරන්න යනකොට නිමිටි ඉස්සලා තිබුණා දැන් නැති වෙලා එනවා කියලා කියන්නේ ඒ තරම් සතිය දියුණු වෙලා. ඒ තරම් විපස්සනා වැඩිලා. ඉතින් ඒක ලැජ්ජාවට හෝ පශ්චාත්තාපයට හෝ එහෙම නැත්නම් ආත්ම නිෂේධයට ගත්තොත් ඒකට ආයෝනිසමස්කාරය කියනවා. අසප්පුරුසයි කියලා කියනවා. මේක ඇතිදී ඇති හැටියට කියන්න පුළුවන් නම් මට එහෙම තමයි මට ඉස්සර වගේ ආසාවල් එන්නේ නැහැ. හැබැයි මම වෙලාවට භාවනා කරනවා. මට ආනපාන ඉස්සර වගේ පේන්නේ නැහැ. හැබැයි මම මැරිච්ච නැති බව මම දන්නවා. මට ඒ විනෝඩ සද්ද වේදනා එනවා. මම දන්නවා මේ සද්ද වේදනා මට වැඩියෙන් රාගයේ තියෙන නිසා තමයි ඒවට මම ආස කරන්නේ. මොකද සද්ද ඇවිල්ලා ගියාට පස්සේ මම ඒක ගැන චෝදනා කරන්න යන්නේ නැහැ. ඒව ආව රාගය ඇති කරා ගියා. මම ආයෙත් ඕන්නම් ඉඳගෙන ඉන්න ඉරියවට හරි සතියට හරි අතිය දාන නැත්නම් පාන දාන ඒකෙච්ච රසවත් නැහැ ඒක වෙනම දැන් මොකද ඒක විරාග වෙලා තියෙන්නේ සංඥා ගිලිහිලා තියෙන්නේ ඉතින් ඒක මගේ ජයග්‍රහණයක් කියලා පිස්සෙකුට පියාට්ටෙකුට කිව්වොත් ඒ මිනිස්සු අපි පිස්සන් කොටුවට දාන අපි කීන හරිය කියන්නේ පිස්සන්නමනේ බුදු කෙනෙකුට කිව්වනම් කියයි උඹ බලපන් කොච්චර දියුණු වෙලා තියෙනවද බහන මේ කමටහන විතරයි සුද්ධ වෙලා නැත්තේ ඔන්නෝක සුද්ධ කරන ආයසරය භාවනා කරපන් ඒකට මේ යන්නේ අපි විරාගයට කියලා. මේ සංඥාවේ තියෙන මහ පුදුමාකාර මායාවී ගතිය. ඒ නිසා මේ ෂට මායාවී වංචනික ගති යෝගාවචරය තේරුම් ගන්න කවදා හෝ මේ සංඥාස්කන්ධය කරන මේ වර්ණ ගැනීම තියා බලනකොට තමයි පේරෙන්නේ අපි කොච්චරක් රඟපෑමක්ද කරන්නේ කියලා. ඇත්තටම අහිංසකයි. කිසිම කෙනෙකුට එහෙම රඟපෑමක් කරලා ලැබිලත් නැහැ ලැබෙන්නෙත් නැහැ. නමුත් අපි මේ මේ ලණුව කාලා තියෙන්නේ සංඥාව අපිට අඳ නැහැටි මේ කැරට් එක කැරට් අලේ එන්නලා බూరుවගෙන් වැඩ ගන්නවා වගේ. ඒක නිසා සංඥාව ඉතාම අමාරුයි එකට රූප වේදනා දෙක පිළිබඳව ලොකු කුසලතාවයක් තියෙන්න ඕනේ. අපි අඳන ඇඳිල්ල, අපි අඳහර පහන අඳහර පෑම, රංගපාන රංගනේ අපේ භූමිකාව මොකක්ද කියලා තේරෙන නිසා ඒ සංඥාව යම් මට්ටමකට දුණු වෙනකන් කිසිම කෙනෙක් Taman කවුද කියලා දන්නේ නැහැ. දකින්න බයයි. ඇත්ත පේනකොට එයා මෝහා කරගන්න. ඒ නිසා අපි උනන්දු වෙමු රූපය රූපස්කන්ධය හරහා වේදනාස්කන්ධය හරහා ඒ කියන සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා වඩ아가න මේ සංඥාව පෙන්වන්න හදන මේ ආවරණේ අයින් කරලා එවනද මේ ආලවට්ටම අයින් කරලා ඇති හැටිය දකින්න පුළුවන් වුණොත් අපිට ලොකු සැකයක් මතුවේයි අපි මේ සදාචාරයේ නොසලකා යනවා කියන පින්පව් දෙක නොසලකා හරිනවද කියලා. හරි වැරදි දෙක නොසලකා හරිනවද කියලා. නමුත් එහෙම වෙන්නේ නැතුව කොහොමද අපි අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන තැනට යන්නේ? බුදුරජාණන් අපට කියලා තියෙනවා දුක සැප දෙකටම සමහිතපත් කරන්න කියලා. ජය පරාජය දෙකටම සමහිතපත් වෙන්නේ කියලා. ඒ වගේම යසායස දෙකටම හොඳ නරක දෙකටම. ඉතින් ඒක ඒක පන්නන්න ආගම බයයි. ඒ නිසා සමූහයක් වශයෙන් පන්නන්න බෑ. භාවනා කරන කෙනාට හරියට ඒක දැනගෙන ගියොත් සංඥාව නැති වෙච්ච වෙලාව නැත්නම් සංඥා ජයගත්ත වෙලාව නැත්නම් සංඥාව වශී කරගත්ත වෙලාව කියතක අපි මේ හොඳ නරක හරි වැරදි පිම්පව් ඉක්මවපු ලෝකයකට යනවා. ඒ නිසා පුඤ්ඤ පාපම් පහිනස නත්ති జాగරතෝ භයං කියලා බුදුරජාණන් කියනවා පිම්පව් අතෑරපෝ ඒ දිවා රාත්‍රී දෙකේ අවදිින් ඉන්න මනසට කවදාකවත් බයක් එන්නේ නැහැ. එනිසා මේ සංඥා විරත්තසන සම්තිකන්තා සංඥාවෙන් අපි දැනගෙන ගැලවුණා නම් කිසි කෙනෙක්ගේ ඇසුරකදී ගැටලුවක් ඉතුරු වෙන්නේ අනවබෝධයක් ඉතුරු වෙන්නේ සුද්ධ කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යයි පිරිසක් භාවනා කරනකොට පිරිස අතර සංඥා විපල්ලාස නැතිකම. ආරම්භක ශේෂෙ තියෙනවා අපි කටයුතු කරන්න යම් ආකාරයට බුදු ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සාපේක්ෂව සංඥාව ගිවන් වෙන්නත් රාග ద్వේෂ මෝහ සාපේක්ෂව පැනගෙන සංඥාව මේ නිසා මතුණා කියලා දැනගෙන අනික් අයටත් ඒක පාඩමක් ආදර්ශයක් වෙන්න කටයුතු කරුවොත් බුදුහාමතුරු නැති දෝෂය අපිට නැති කර ගන්න පුළුවන් අපේ සාමූහික ප්‍රයත්නයෙන්. ඉතින් එවැනි සාමයක් එවැනි සංඥා පිළිබඳ අවබෝධයකට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාවට නත කරන ආශිර්වාද දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැරි බයකුත් විනාඩි 5කට විතර වගේ කාලයක් ගත කරලා තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි සතිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාට හරි කිවිතු කළ යුතුයක් තියෙනවා නම් භාවනා මේ දේශනාව සම්බන්ධව තම තමන්ගේ භාවනාවට අදාළ දෙයක් පිළිබඳව අපි ධර්ම සාකච්ඡා කර ස්වරූපෙන් සුළු වෙලාවක් ගන්න ඉවසමු. එහෙම නැත්නම් සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි ettavata jati gata සජ්ජායනා කරලා සැසිවාරය સમાપ્ત කරමු කියලාම යෝජනා කරනවා. අවශ්‍යයි සයන්ස් වෙනස අසස් අසතියෙන් මොනවා හරි කරනවා කියන එකයි නොසිතා මොනවා හරි කරනවා කියන එකයි දෙකත් කියන එක ඒක ප්‍රඥාසන මේ වගේ තැනක මේ අර සේකියා වල මේ කියලා කියවන් තිබුණ ගන්නන්ත මේ ඒ කියන්නේ එවතේ නිදහස් වෙන අය හත් දෙනෙක් නම් කරනවනේ අර ආධිකම්මිකයට එතකොට කලබලයකට හදිස්සියකදී වගේ ඉන්නකට නොදැන කරන කෙනාට වගේ නිදහස් කරන කීප දෙනෙක් ඉන්නවා එතන තිබුණු දෙන්නෙක් තමයි මේ අසීහින් කියන එක අසීහින් කරන එකකටත් ඇවත නෑ මේ නොසිතා කරන එකකට. ඒක නම් දෙකක් වගේ තමයි තිබුණේ. නොසිතා කියලා කියන්නේ අචේතනිකව. අසංස්කාරිකව. අවිඥානිකව සිද්ධ වෙනවා. දැන් අපි යනකොට මේ අද්දක වරවන යනවා. එතකොට කියනවා වාතයේ ඉන්නව භූතයෝ කෝටි ගණන් මැරි වැරි වැටෙනවලු බලිනවලු කියන්න බැරි තරම් පිට කුණු වරබේ මේ හැරි මයිල් එන්නේ නැල්ලු ඒ නිසා. ඒ වගේ අර මිනිස්සු යනකොට ඔළුව බැලන්ස් කරගන්න කෙරෙන දෙයක් තමයි මේ දෙක වනවනව යන්නේ. ඉතින් ඒවා හිතන කරන්නේ නැහැ. ඉතින් අපිට අපිට භූතය වෙන්නෙත් නැහැ. උඹ බයින ගුණ වලට දෙරෙන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් ඒවා අපි අපි දැන් මියා සුතුම් බුරුමෙ ගිහිල්ලා අර වගේ කකුල දික්කන හිටියොත් ඒක ජාතික අපරාධයක්. කවුරු කියනවා හාමුදුරු විද්‍යාලේ දික්ක අනගාරික ධර්මපාල තුමා තිත්ත ගුණ වරන් තුව වෙන ඔක්කොට. මොකද ඇවිත් හැමදැනම. උන්නේ කකුතු දෙක තරන්නම ගණින් වාහි ඉතින් තමයි කියන්නේ. වල්බූරුවා. එමයි කියන්නේ. ගුරුමෙදී අපේ කට්ටිය කියලා උපාසක අම්මලා බොහොම සද්ද සාදු සාදු කියලා ඔහොම තියාගෙන ඉන්නවා කැසට් එකට කකුල් දෙක. ඉතින් ආවුද ඇවිල්ලා කියනවා බලන්න මේ පවදාකවත් බල රටි නටකට ඇවිල්ලා මොකද්ද මේ ගානේ ගිහලා කියන්නකෝ උපාසකම. මම කමන් දැක්කොත් කියන්න. ඒකට ප්‍රශ්නම දෙයක් දන්නේ නෑනේ. ඉතින් ඒකට යාර කියන්නේ මේ රටේ ලොකු අපරාධයක් ඔළුවට ගන්න හරිම තහනම් බාලයෙකුට හරි වැඩි මිනිහෙක් ඔළුව අත ගන්න ඒක නිකන් බොහොම කැතම වැඩක්. ඔළුවට කියලා ගැහුවා වගේ. කකුල දෙක දික් කරන්නේත් නැහැ. නිසා පොඩි උන් අරන් ගියාම ඉතින් අර පොඩි එකා හඳුනන කකුල දෙක දික් අම්මගේ වැඩේම කොහොම ගන්න. අර උඩක් කාලා ඉදි ගන්න. ඉතින් කාලයක් ගියාට පස්සේ උගේ මේ දෙක ඔක්කොම ක්‍රොස් වෙලා. පුතු නෑ. ඒ රටේ පුතු ඇත්තෙම නෑ. ඉඳගන්නේ බිමමයි. ඔයාලා දැකලා තියෙනවද දන්නව රත්තරන් බඩු වතුර දාන මිනිස්සු බිම ගන්න ඉඳ. ඉඳගන්නේ බිමමයි. මේ දෙක ක්‍රොස් වෙලා තියෙනවා. දුවර භවනා කරපු කෙනෙක් වගේ. භාවනා කළා නෙවෙයි. ඉතින් අපි අහිත කරනවා අපේ කල්චර් එක. මේකේ තියෙනකොට අතර අනිත් එකට කියලා දෙන්න පුළුවන් අපේ එචා බුරුම පොතේදී එචා ඩූස් ඇන්ඩ් ඩෝන්ස් කියලා වෙනම පොතක් තියෙනවා. බුරුමලට ගියොත් මේ මේ වැඩ කරන්න එපා. කෙරුවොත් ඒගොල්ලෝ දන්නවා මේ අසමජාතිය කියලා. සපත්තු ප්‍රතිදාන බොමලු ඇවිද්දා නම් ඉවරයි. මේ සුද්ධ ඇවිල්ලි වෙලා ඇවිද්දා. සුද්ධ දන්නේ නැහනේ. මොකද ඒක රත්තරන් කාලා තියෙනවනේ. ඌ ඒව ගලවන්න යනවා. ඊට පස්සේ බුරුම රජේ කිව්වා එහෙම කරන්න එපා. සපත්තු දෙරපු දාන්නේ සුද්ධ කිව්ව අපිට කවදාවත් සපත්තු දෙරපු දාන්න නැතු බෑ. ඒකට පස්සේ කෙරුවේ බුරුම කාර්යයේ සුද්ධ කරේ තියාගෙන යනවා. සුද්ධ සපත්තු දානවා බුරුම කාර්යයේ සපත්තු නැහැ. ඒකට ෂූ ඉෂු කියලා තමයි පටන් ගත්තේ ජාතික ව්‍යාපාරය. සුද්ධ කිව්වා හරි අපිට යන්නත් ඕනේ. අපි කවුරු හරි කරත් වෙන මොකුත් ඇත්තෙත් නැහැ ට්‍රොලිස්. එහෙනම් බුරුම කාර්යාලයස්ති සුද්දා ගිනිලා රවුමක් ගන්නලා ගෙනල්ලා ගානක් ගන්න. සුද්දාය කරපිට යනවා සුද්දා යනවා මේ බුරුම කාර්යය යනවා සපත්තු නැතුව. චුවිෂු. ඉඳන්සේ 40 ගණන් වල මේ ජාතික සටනේදී ප්‍රධාන දෙයක් තමයි ඒක. ඉතින් ඒක ඇත්තටම අපි දන්නේ අපි අහනකොට තේනවා ඇත්ත තමයි කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් අපි ඒව ඉතර ගණන් ගන්නෑ. ඉතින් ඒව එනවා අචේතනිකව අහිතා. අසීයෙන් කියලා කියන්නේ සීමුර්ජා වෙන. ඒක මේ මනුස්සයා නෙවෙයි බුදුන්සේ කියනවා මේ මනසින් කරන මේ විකල් වෙලා මොලේ විකල් වෙලා ඊමත්තරේ මේ කරපස්සේ ඉතින් කාටද කතා කරන්නේ? අනේතුසන් අපි දැන් මේ කියන සතිමත් භාවයෙන් නැතුව කියන එක නෙවෙයි. ඒ සිහි නැහැ කියලා කියන්නේ සිංහලෙන් එතකොට ගන්න වෙන්නේ මේ සිහි නැති වෙලා. ඒකත් අදහසක් තියෙනවනේ. අසියෙන් කියන්නේ සිහි මූර්ජා වෙලයි කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාව ඉතින් කරන දේ දැන් ඔය ගෑනු එහෙම වාරදි වැඩිච්චාම ඇඳුම් එහෙම වෙන්ද විදිහට අකුලගෙන වහගෙන ඉන්න බෑනේ සීන තිල වැටෙනට පස්සේ. ඩක්කාඩ වැටෙනවා ඉරියව්වක් නැහැ. විල්ලජ්ජ හිරෙන්නේ ඒවවා වේදනටත් වැටෙනවා. ඒකට අධික වේදනාවක් ඉන්න එක නා සීමුර්ජා වෙච්ච එක නා හැබැයි අචේතනික සචේතනික කියලා ආපත්‍ය ભેදයක් තියෙනවා. සමහර ඒවා අචේතනික කෙරුවොත් ආපත්‍ය. සමහර ඒවා අචේතනිකව. සමහර සසංඤී සංඥා සහිතව නෝ සංඥා විමුක්ඛ. සංඥා විමුක්ඛ කියලා තව දෙකක්. ඊම සංකීර්ණයි ඒක. ඊට පස්සේ සචේතන අචේතන සංඥා විමක්ක සචිත්තක ඉගෙන ඔය ඔය දුඥාන්ති කියන කතා කරනකොට ඔය කඳපින්දේ තියෙන්නේ ඒතද ඒතං ඕත භගවා කියන මොකද්ද වාක්‍යය තියෙන්නේ බුදුහාමර ගැන පද හතරක් විතරයි කියන්නේ. ඉදම වෝච භගවා ඉදං ඉදං වත්වා ඉද සුගතෝ අතාවරං ඒතද වෝච සත්තා. කීතරක් සත්ත සත්ත කියලා කියනොත් බලන්න ඉදම වෝච භගවා මේ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදං වත්වා තථාගතෝ ආයතතගත කියලා කියනවා. ඒතද වෝච භගවා ආයසර භගවා කියලා කියනවා. ඒ අර බුදුහාමරගේ කියන වචනෙට අර්ථ ඇති හතර පහක් අපිට පේන්නේ ඒක වචනේ. ඒ වගේ සචේතනික, සවිඥානික, සසඤ්ඤී සචිත්තක සචේතනික සචිත්තක දෙකයි ඒ වචන අර්ථ ભેද ගත්තාම ඒ ආපත්‍ය විග්‍රහ කරන 16 ආකාරයක් පෙන්වනවානේ. 16 ආකාරය වෙන්න උපසම්පදා වෙන්න හදනකොට කියලා දෙනවා. ඒ තමයි ප්‍රශ්න වලටත් අහනවා. ඒක තියා බලනකොට පේනවා මේ ආපත්‍ය ආපත්‍යද නැද්ද කියලා දැනගන්න කරුණු 16ක් අනුසලකන්න ඕනේ. මෝඩයා ගොඩ ඉඳලම ආපත්‍ය කියලා හේතු කරනවා. දැන් ආපත්‍ය නැහැ කියලා හේතු කරනවා. ඒකටත් ගරු කරන්නේ. ඒක ලෝක මතේ. දුන්නොත් වෙනේව අයින් කරලා මේ කාරණා විතරක් අරගෙන අය හිතලාද කරේ නැතුවද කරේ දැනුණාද කරුවට පස්සේ පිච්ච වැඩි වුණාද නැද්ද කොච්චරක් තියනවද මේ සලකා බලන්න දෙය කියලා. ඒක ලේසි ආපත්‍ය නොකර ඉන්න එක. අම්ම බබම් කියන්නේ හොඳම වැඩේ ආපත්‍ය කරන්න තියෙනක කියන දේ මොකද්ද කියන්නේ මම එහෙම ඉන්නවා. මොකද මොන දෙයක් කරන්න ගියත් මේ කම්බියේ විනවා. අපිට පුළුවන් විස්තර කරලා කියන්න ආයතමයි දෙන්නේ නැහැ කියලා තියෙන නිසා පිළිගත්තේ නැත්තම් මමත් එක වෛර බඳනවා මට විනයක් නැහැ ඊට මෙට වෙන හය වාස් තියෙනවා මම වැරද්ද කරා මම ආපස්සට දේශනා කරන්න මම ඊට පස්සේ ආය කරන්නේ ගොඩින්ම කපරාඩුවක් ගාලා නිකන් ඉන එකයි තියෙන්නේ ඒක හරිම ලේසි ක්‍රමේ මොකද හුඟව දෙනෙක් කාපැති ගැන කතා කරන කට්ටිය එක්ක අත්කෙනම තනියෝගෙන කතා කරන නැත්නම් පොත කියවලා නැහැ අනාපත්‍ය වාරේ කියවන්නේම නැහැ ඒක හරියට සතියේ හිත තියන්න කැමති නේද ඔයගේ සතිය අනාපත්‍ය වාරය කියන්නේ සතිය මොන මහපත්‍යයක්වත් වෙන්නේ නැහැ. ඒක අනාපත්‍ය වාදේ. අපි සතිය නැතුව ප්‍රශ්න කතා කරනවා. ඉන්නකොට පුළුවන් තරම් සතියෙන් ඉන්න ඉවරයි. එතකොට ඒක මේ මේ pure land කියලා කියන්නේ. සුද්ධ භූමිය. අපිට ඉන්නම බෑනේ. හිටියත් ඒක ආයසරයක් කක්ක ගොඩට දාගන්න. ඒ නිසා ධර්මයේ බුදුන් කියන විනය කරනකොට මහන්නේ එච්චර ගණන් ගන්න එපා. ධර්මයේ පරිසම් වෙන්න. ඒක හදන්න බෑ. විනය හදන්න පුළුවන්. ඊට පස්සේ අර විනයෝ නාම සාසන සායු කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වයි කියලා පොතක් තමයි විනය පොත හැමදාම ලියලා තියෙන. ඒක බුද්ධ වචනයක් නෙවෙයි. බුදුන්සේගේ ධර්ම ගැන පරිසම් වෙන්න. ඔබ සතියෙන් ඉන්නවනම් වැරද්ද කෙරුවත් ඒක වටිනකමක් තියෙනවා දන්නවනේ. මම මේ තරම් වැරද්ද කරා කියලා. අසතියෙන් නම් ඉන්නේ. හරි දේ කෙරුවත් පිනක් කෙරුවත් පවක් කෙරුවත් ටොං ගන්න දන්නේ නැහැ. මේ කවුරු හරි ඇවිල්ලා ඔප්පු කරලා පෙන්වුවට පස්සේ ඉන් කියන්නේ ඔයාගේ ඉතිහාසය එහෙම තමයි එහෙම තමයි. ඊට වැඩි කලින් හිතන කෙනා ඔක්කොම ඉස්සරලා. කනකොට රාත්තල් ගන්න දැනගෙන කාපන්. අම අපි ඉතන නෑ නෑ ඉස්සලා කාලා පස්සේ රාත්තල් ගන්න බලන්න කියලා. එහෙම තමයි අපි කරන්නේ දැනට. ඉස්සලා කාන කාගෙන යනවා අනිත් එක කයි කියලා. පස්සේ රාත්තල් ගන්න බලනකොට කාලා තියෙන්නේ මඩ ගොඩක් කාලා තියෙන්නේ. එතන අසුචි ගොඩ නැත්නම් ගොම ගොඩක්. ඉතින් බොක්කේ තියෙන රාත්තල් ගන්න පස්සේ දන්නේ. පොඩ්ඩක් පමා වෙන්න කිව්වම බෑ බෑ බෑ බෑ අරයා කන්න ඉස්සලා කන්නාලා. ඒ ඔය විනය පොත් කියවන උගව දෙනෙක් ඔය සත්‍යිත්ක අත්‍යිත්ක සසඤ්ඤ ඒ ඒව ගැන වැඩි සලකන්නේ නැව ඔබම අන්තිමට හම්බෙන්නේ 16 ආකාරයේ අන්තිමටම අන්තිම සියුම් අන්තිම සියුම් ඒක තේරුම් කරලා දෙන්න කවුරක්වත් විවේ ගන්න ඒගොල්ලෝ කියනවා ඒව ධර්මයට අයිති වෙන්නේ අපි මේ විනය ඉගෙන ගන්නේ ඔබ බාර ගන්න ඔය ජීවි ජීයන් ප්‍රශ්න කරන්න යන්න බෑ කියලා කියනවා දැන් බුදුන් කියන්නේ ප්‍රශ්න කළ බාර ගන්න නැත්නම් කොහොමද සුද්ධියක් මේ මේ සියුම් භාවයකට යන්න මම ප්‍රණීත වෙන්නේ නැහනේ. අන්තිකේ ප්‍රණීත වීම කෙලවරකුත් නැහනේ. අදාළකට හෙට ඊට විසියන. ඒකට හැම සංග්ධියක් වෙනකොටම බලාගෙන ඉන්නවා දැනගෙන හිටියොත් කතරගම නොදැන ගියොත් අතරම. ඒක පුළුවන් තරම් අවදියෙන් ගත කරන එක තමයි ධර්මයේ ඉස්සර කරන යන එක තමයි හොඳම වෙරි. දැන් එන්න අපිට විශේෂයෙන් වෙන කතා කරන දෙයක් නැත්නම් අපි මෙතනින් තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ ධර්ම දේශනා සැසිවාරය සමාප්ත කරනවා